thank you පාරකට කිට්ටු කාලයක් අරගෙන තියෙනවා ධර්ම දේශනාව සඳහා. ඉතින් අපි මම හිතද ප්‍රශ්න. වර්තමානයේ ජීවිතවලට ඒ කය ව්‍යාප්තියක් හිතේ වස්තුන් පිළිබඳව අපිට වර්තමාන ජීවිතය කරන්නේ හිතක් වෙනවා. ඒක මේ අපිට කියන්න පුළුවන් අපි කණ්ණාඩියකින් අපේ මූණ බලනකොට අපිට පේන්නේ අපේම පිළිබිබුව. හැබැයි පිළිබිබුව කණ්ණාඩිය ගුණයක්. කණ්ණාඩිය අඳුරු සහිත නම් දැලි බැඳිලා තියෙනවනම් අපේ පිළිබිබුව පේන්නේ විකෘත වෙලා. එතකොට අපි අපේම ගතිය නැත්නම් රූපයේ ගතියක් අපේ තියෙන රූපය කණ්ණාඩියෙන් බලනකොට නැවත නැවතත් බලන්න බලන්න කණ්ණාඩිය ස්වභාවයත් ඉබේම අපිට වැටෙන්න පටන් ගන්නවා. අපි පිළිමේකව ලබා දෙන කණ්ණාඩිය ස්වභාවයත් පේනවා. ඉතින් ඒක නිසා සරුවචනාංශිකේ ක්‍රමයේ තියෙන්නේ රූප ධර්මයක් පිළිබඳව හිත නැවත නැවතත් යොදවනකොට රූප ධර්මයන් වෙනස් වෙමින් වෙනස් වෙමින් යනකොට ඒ ඒ වෙනස් වෙන වෙනස් තාලෝට හිත වෙනස් වෙන හැටි දීර්ඝ චක්‍රයක් බලන යනකොට තේරෙන්න පටන් ගන්නවා. එහෙම නැතුව හිත කියලා කියන්නේ මායාකාරයක් නම් එයා පෙන්වන්නෙම මායාවක් අපිට. ඒක කියනවා මෙන්න මෙහෙම ඒක කල්පනා මහත්තයාගේ පොතේ තියෙන්නේ මේ මේ ලෝකය කියලා කියන්නේ විඤ්ඤාති මාත්‍රයක් නං. ගුණම් බාර ගන්න පුළුවන් නැත්නම් නිකන් ඉඳ පුළුවන්. මේ ලෝකය කියලා කියන්නේ හිතේම උපදයක්. පුත්‍රජානසික ධම්මපදයේ තියෙන මනෝපොබ්බංගම ධම මනෝසෙට්ටා මනෝමය මනෝමය දෙයක් නං හිතනම් මේ ලෝකෙද මේ මෙතන මෙයා ඉඳගෙන ඉන්න එක හොඳයි හරි නරකයි හරි මගේ හිතේ හැටියට වෙන කෙනෙක් ඒක බලපුවම වෙන විදිහකට බල දකින්නේ. එතන මේක මනෝමය නම් කියනවා මේ ඇහැ මුළු ලෝකෙම දැක්කත් අද ඇහැට කවදාකවත් ඇහැ දකින්න බෑ. ඒකට වෙන කණ්ණාඩියක් ඕන. ලෝකේ ඉතාමත්ම තියුණුම වූ ඒ වගේම හොඳ ලෝහයෙන් හදන කඩුවක් තිබ්බලා ඒ කඩුවේ මුළු ලෝකෙම කපන්න උනාට ඒ කඩුවේ මුනත කඩුවේ කපන්න බෑ. ඒ වගේ මේක විඥානයේ මවන ලද්දක් නම් මේක තුල කිසිම තැනක විඥානය දක ගන්න විඥාණයට බෑ. මවපගෙනම වන්න එයාට බෑ. නිසා අපි දකින්නේ ලෝකය විඥානය කියන කැලල හැර ඉතුරු ටික පේන්න තියෙනවා. මොකද ඒක මවලා තියෙන විඥානය නිසා. නිසා මුළු ලෝකෙම හොඳට හදාරන්න කියලා කියනවා මේ තුල හැංගිලා තියෙනවා මිසක මිනිහගේ ප්‍රകൃතිය පෙන්වන්නේ නැහැ. අනිත් මැජික් කාර්යය ට්‍රික් එක පෙන්වන්න නැතුව දිගට මැජික් කරනවා වගේ. ඒ නිසා සරුවචනස් දක නාම ධර්ම හදාරන්න බෑ රූප ධර්ම පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබන්න ඕනේ. ධාතු කොටස් පාදයේ ඥානය. නාම කොටස් පාදයේ ඥානය ඒක නිසා ප්‍රධාන වශයෙන් කියනවා රූපවල තියෙන්නේ දහා නාම නාම ධර්ම කුප්පණ ගතිය. නාම ධර්මයේ තියෙන රූප වෙන්කොට හඳුනා ගන්න ගතිය. ඒකේ තියෙන quality එක ගත්තාම රූපේ තියෙන රුප්පණ ගතිය. හිත කුද්දනවා, හිත කිචි ගන්නවා, හිත ඉද්දනවා. කියන්නේ නාම ධර්මයේ කුප්පණ ගතිය තමයි රූපේ තියෙන්නේ. කිප්පිල්ල උණුසුමක් සිසිලසක් කම්පණය දෙනක වෙන්කොල හඳුනා ගන්න ගතිය නාමයේ ගතිය. මේ දෙන එකතු වෙලා තමයි මේ සංකලනයක් නැතුව පැවැත්මක් කියන්න බෑ. පැවැත්මේදී මේ දෙක තියෙන නිසා රූපේ රූපණ ලක්ෂණයත් නාමයේ තියෙනා වූ වෙනක දෙකට දෙවේවල් වෙන්කොට හඳුනා ගන්නා ගතියක් කියන එකත් අපි දැනගත්තොත් රූපණ ලක්ෂණය රූපණ ගතිය රූපණ ගතියක් වෙන්නේ නැහැ නාම ධර්මයෙන් හඳුනාගත්තේ නැත්තම්. ඒ වගේම නාම ධර්මයක් පවතින්න බෑ රූප ධර්ම කියලා කුප්පෙවෙ නැත්තම්. මේ දෙන්නගේ තියෙන්නේ මේ සෙල්ලම යන්නේ. ඒ නිසා ඕනම සංසිද්ධියක් ප්‍රධාන වශයෙන් කඩනවනම් නාම රූප දෙකට කඩතයි. නමුත් රූප ධර්ම ඕනනම් පඨවි ආපෝ තේජෝ කියලා කඩතයි. නාම ධර්ම ඕනනම් වේදනා සංඥා සංඛාර කියලා කඩතයි. සංස්කාර ඕනනම් තව 50කට කඩතයි. කොච්චර කරත් මූලික වශයෙන් තියෙන්නේ නාම ධර්මයාගේ තියෙන නාම ධර්මයක් කුප්පණ ගතිය තියෙන රූපයාගේ රූපයාගේ වෙනස්කම් වෙන්කොට හඳුනා ගන්න ගතිය තියෙන නාම ධර්මය. ඉතින් අපිට බලන්න පුළුවන් සංසිද්ධියක්, යැකීමක්, අත්දැකීමක් මේ දෙකට වෙන් කරලා බල බලන එකෙන් තමයි අපි මේ නාම රූප පරිච්ඡේදය කියන්නේ. සංසිද්ධියක තියෙන කුප්පණ ගතිය රූප. ඒවා වෙන්කොට හඳුනා ගන්න ගතිය නාම. ඒ නිසා කියනවා ආස්වාසේ ප්‍රස්වාසේ වෙන් කරලා හඳුනා ගන්න. ආස්වාසේ තියෙන සීතල ගතිය සීතල වශයෙන් සීතල වෙන්නේ තේජෝ ධාතුවෙන්. ඒක වෙන්කොට හඳුනාගන්නේ නාම ධර්මයෙන්. ප්‍රස්වාස වාතයේ උණුසුම තියෙනවා. ඒ තේජෝ ධාතුවේ ගරු ලක්ෂණය. ඒක සීතල නෙවෙයි කියලා හඳුනාගන්නේ නාම ධර්මයෙන්. මේ පුංචි වැඩක් තියෙනවා. හැබැයි මේක ලේස බීම් එකක්. ඒ වදින වදින එක කුඩු කර කර කුඩු කර කර කුඩු කර කර ඇතුළට ඇතුළට ඇතුළට යනවා. ඕනම දෙයකට ලේස බීමක් දාපම ඒක වට ඉස්සලා වදින දන කුඩු කරනවා. ඒක කුඩු පවුඩර් කරලා හැලුවට පස්සේ ඇතුල් එකට වදිනවා. ඒක එහෙම කඩාන කඩාන කඩාන කඩාන ඇතුළට යනවා. පුංචි බින්දිල්ලක් යන්නේ. ඒක ඒක හෙට ගෙඩි ගැහුවා කඩන කඩන යනවා. ඒකයි කියන්නේ එක තැනකින් අල්ලගත්තා නම් සක්මන් කරනකොට කොතනකින් හරි අපිට තේරෙනවා නම් পায় තියෙන ගොරෝසු බව වැටහෙනවා. ආය ආස කරගට හොඳටම ඇති. මේ දෙක වැටෙන්න නම් මිනියකට ඕක වැටෙන්නේ ඔකට පණක් තියෙනවා. ඒක තමයි තේරුම් ගන්න පොළවේ ගොරෝසුකමයි. කය පයේ තියෙන මෘදු ගතිය ඇති බව ඔන්න තද ගතිය වැටෙනවා. වටහා ගන්න දැනුම් වෙන් කර හඳුනාගන්නේ නාම ධර්මයේ රූපයේ තියෙන්නේ මේ නාම ධර්මයට විවිධ රස ලබා දීම, විවිධ කුප්පණ ගති ලබා දීම. මේ විදිහට කරගෙන කරන ගියාම ඕක භාවනාවට කැන්ඩල් බාක් ෆාම් එකටම එන්න ඕනේ නැහැ. මනසට අරමුණක් එනවා කියන්නේ ඒ අරමුණ ගැන හිතන්න අරමුණ ගැන හිතන්නේ අපි කයෙන් කිසිම දෙයක් නොකර නිකන් ඉන්නකොට මනසෙන් හැලෙන්නේ අරමුණ ආව කියන අපිට තේරෙනවා. ඒක අපිට පාස්ට් එක නැති කරගන්න කියලා කරගන්නේ කොහොමද? ඇයි නැති කරන්නේ? ස්වභාවය. ස්වභාවය අඳුරගන්නේ අපි දැන් අඳුරගෙන තියෙන්නේ ඒක ස්වභාවයෙන් නෙමෙයි අස්වභාවයක් කියලා ඉස්ලාම් පටන් ගන්නවා. යම් කියන කැලසිච්චි. එතන අපි අඳුරන්නේ මේක හොඳ නරක වශයෙන්. හොඳ නරක කියන දාහන තාකල් ස්වභාවය දකින්න බෑ. ඒක අපිට ඉස්සල්ලාම සිද්ධ වෙනවා sorry ඔන්න ඔය ඔන්න ඔය වෙන් කිරිලා අයින් කරන්න. පූර්ව නිගමන අයින් කරන්න. මේ එන හැටි බලන ද්වේෂය ආපුවාම මූණ රත් වෙන හැටි අතපය විසිකරන හැටි ඒක මේ මම නෙවෙයිනේ මගේ නෙවෙයිනේ ද්වේෂය આવු කාටත් ඒදී වෙනවා. ඉතින් ඔක නරකයි කිව්වොත් අපිට කවදාකවත් මේකේ වගතුක විස්තර දැනගන්න අපිට හැමදාම ද්වේෂය. මම දන්නවා පැහැදිලිවම සීලයක් නැති සමාජයක් නැති එකනට මේක තේරෙන්නේ නැහැ. නමුත් අපි ගත්තොත් ඉහළ මට්ටමකදී द्वේෂය ආපුවාම ඒ द्वේෂයට ඇවිල්ලා කරන්න තියෙන නාඩගම් ටික කරන්න පොඩ්ඩකට බලාගෙන ඉන්න විතරක් කරන්න. නිරීක්ෂණය විතරක් විපස්සනා විතරක්. ඒකට द्वේෂය ඇවිල්ලා द्वේෂයට වැඩි සෙල්ලම් කරන්න බෑ. ඉඩ දුන්න ගමන් එයා බහිලා යනවා. බහලා යනකොට වෙන සම්පූර්ණ වෙනස් දෙයක්. ඒ මිනිහා නෙවෙයි. අපි බලන්න දැන් ද්වේෂය උග්‍රව තියෙද්දී පොලිසියට අනගහන කියලා උසාවියේ කියලා නඩුවල වහාම විනිශ්චයකාර කරලා මිනිහා මරලා දානවා. සිද්ධිය කරනකම් බලන් හිටියොත් ඊට සම්පූර්ණ වෙනස් දෙයක් වෙනවා. ඒක ඒක නිසා උසාවියට නඩු යන ගණනට නඩුකාරය නඩු අහන්නේ නැහැ. මිනිහා දන්න උඹල කොච්චර නඩු ගෙනාවත් හැමදාම මේක වෙනකොට තව එකක් ගේනවනේ ඌ කල්ලා. කල්දාන කල්ලා එනකොට අන්තිමට ඉඩම් ඕර නඩු ගන්න ගිය මිනිහා පළවෙනි પરම්පරාව ඉවරයි. දෙවෙනි પરම්පරාව ඉවරයි. දැන් තුන්වෙනි પરම්පරාව න උසාවියට මොකටද නඩුව දැම්මේ? කොහෙද මායි මොකක්වත් තුන්දන්නේ. ඒක නඩුකාරගෙන උඹලට තේරෙනවනේ දැන් නඩු කියපු මැරිලානේ. උන් අඩි 6නේ ගත්තේ ඔක්කොමනේ අන්තිමට. උඹලටත් තියෙන උණු කතල දාපළ. ඒ නඩු කියන කට්ටිය නෑ. මේ දැන් වහාම නඩු කරට ඕනේ ගාණක් දෙන්න. ඒ කියන්නේ සිද්ධි ඉවරනකම් බලන්න යස් පාසු නෑ. ඒ කියන්නේ ඉවසන්නා නිවන් දකි කියලා බුරුමෙන් කියන්නේ ඒකයි. ওই සිද්ධි කොච්චර යකා කළු පාටට ආවත් ඔය බලාන හිටියොත් බලන තරම් කළු පාට නෑ. හිතන තරම් කළු පාට නෑ. ඒ නිසා සිද්ධියේ මැදදී තක්කමුක් වෙන්න එපා. ඒක තමයි අපි තියෙන තකතිරුකම. නැත්තම් මේ හැමක් දැම්මට පස්සේ මාළුවට අක් ගාලා ගැහුවොත් තමයි අහුවෙන්නේ. ඌ දන්නවනම් මේක හැම තියෙනවා. ඇතුලේ බිදිය තියෙනවා කියලා. ඌ හැම විතරක් කාලා බිදිය බේරලා බේරනවා. අපිට පුළුවන් බුදුසසුනේ කියන දේ මුලැමැදාග දකින්න දන්නවනම් මේ ගත හැකි ධර්ම රසයක් තියෙනවා. ධර්ම රසය අරගෙන බිදියට අහුවෙන්නේ නැතුව මේක න්‍යාය ධර්මයක්. ඔක උඹටත් එකයි මටත් එකයි. තටමලා කරන්න දෙයක් නැහැ කියලා ඉවසගෙන යන්න ගත්තොත් මං හිතන්නේ ඔය අපි ඔය ඉදිරිපත් කරන දේ කාටවත් දිරව ගන්න පුළුවන් වෙයි කියලා. ඒගොල්ලෝ මේක වෙච්චර වටිනා මූල ධර්මයක් කියලා හිතා ගන්න බෑ. ඒක තමයි නිරුතුමා කියලා තියෙන්නේ මේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු එක ඔක්කොටම කරන්න පුළුවන් ද බැරිද කියන එක නම් මට සැකයි. හැබැයි කෙරුවොත් හරියන බව නම් මට සාතිකයි කියලා විශ්වාස කරලා කෙරුවොත් ප්‍රතිඵල තියෙනවා. හැබැයි මේක ජනමාධ්‍යයටයි ජන විඥාණයටයි කියලා නම් හිතන්න එපා. ඒක මේ බුද්ධ ආගම මුළු ලෝකෙම බුද්ධ ආගම වෙයි. මුළු රටම බෞද්ධ වෙයි කියන එක හිතන්න එපා. ඒක මේ සම්පූර්ණ ආගමට විරුද්ධයි. බොහොම කලාතුරකින් කෙනෙක්, ඒ කියන්නේ පාටින පාරමී පිළිලා පිළිලා ගියාට පස්සේ තමයි මේ බුද්ධ දේශනාව ඉසමුතුනෙන් පිළි අරගෙන සියලු වැඩ බහා තබලා මේක උත්සාහ කරලා බලන්න හදනේ මම මේ සිද්ධියක් මුල මැදාග දකින්න තරම් මට ඉවසීමක් නැද්ද හොඳ නරක හරි වැරදි සදාචාර අසදාචාර මේ මොනම ඇඳුමක්වත් අඳන්නේ කොහේ හෙළුවෙන්ම ඉඳරින්න සිද්ධියද එතකොට ඕකේ ඔක්කොම පේන්න පටන් ගන්නවා ඇත්තටම සිතිවිල්ල බලන්න පුළුවන් වෙන්නේ සිතිවිල්ල ඒ වෙලාවේ නැගීමට හේතු වෙන්නා වූ රූප ධර්ම දිහා බැලීමෙන් තමයි. සිතිවිල්ලක් නගින්න බෑ රූපෙකින් කුප්පැවුවේ නැත්තම්. රූපෙකින් ඉද්දුවේ නැත්තම්, කිචි කැවුවේ නැත්තම්. එතකොට ඒ රූපය අල්ලන්නේ හිතේ මනාප හැටියට තමයි. අපි උදාහරණයක් වශයෙන් කියනවා නම් පොඩියෙකුට ඉඳුල්කට ගන්න වෙලාවේදී ඔක්කොම ලෝකේ තියෙන දේවල් දාලා පොඩි එකා මැද තියෙනවා. තිබ්බට පස්සේ ඌ ඒ අල්ලන දේෙන් එයාගේ හිත අපිට හිතා ගන්න පුළුවන්. මේ අල්ලන දේෙන් අපි දන්නවා මේක තමයි රුචිය. එහෙම නැත්නම් මේ දරුවා වතුර ගහලා මොන විදියෙන් බැලුවත් දරුවට දන්නෙත් නැහැ මගේ රුචිය කොහෙද තියෙන කියලා. අම්මා දන්නෙත් නැහැ. එයාට වැඩ කරන්න දෙන්න ඕනේ. වැඩ කරනකොට එයා අල්ලන රූප ධර්මය අනුව මොන විදිය කෙනෙක්ද කියලා අලතෑයි. ඇත්තෝ මේකට අපි ගියාම එයා කන්න හදන කෑම හරියට මේ පුද්ගලත් එක්ක බැඳිලා තියෙනවා. මේ මනුස්සයා කන්නේ මේකම තමයි. බොන්න ඕන මනුස්සයා සැරබීමටම යනවා. එහෙම නැතුව බොහොම පරිස්සම් මනුස්සයා තෙල් කෑම කන්නේත් නැහැ, මේ සීනි කන්නේත් නැහැ, විනියා මොන හරි කාලා එනවා. ඉතින් අන්නේ විදිහට මේ ක්‍රියාවට නැගකට නැගුවට පස්සේ එයා මේ වැඩ කරන රූප ධර්ම වලින් ටික තමයි තමයි හිතේ ස්වභාවය දැකගන්නේ. පිළිඹුව දැක ගන්න. නැතුව හිත හිත වශයෙන් අල්ලන්න බෑ ඇහැට ඇහැ දකින්න බෑ කියන මූල ධර්මයේ මත. අවස්ථයි ස්වාමීන් වහන්සේ උපදීගයන් තවත්තක් මට කල්පනාවට ආවා. දැන් අපි දේශය ඉනේක නවත්තන්නේ කොහොමද කියන විදිහට ප්‍රශ්නේ ඇති වෙන්නේ. අපි ද්වේෂයට ද්වේෂ කරනවා. ඒ අපි යම් දෙයක් නරකයි. කාමයේ නරකයි, රාගයේ නරකයි, ද්වේෂයේ නරකයි කියලා කියනවනම් ඒ දේ අපි ප්‍රතිඥා ඉස්සලම දාගෙන ඉන්නවා මේක නරකයි කියලා. ඒක නැති වෙනකොටම අපි කරන්නේ ඒකත් එක්ක ගැටීම. ඕක නිසා තමයි මට හිතෙන හැටියට දැන් සීල தත්ත්වයේ ඉඳන් විපස්සනා தත්ත්වයට යනකොට ලොකු කඩේමක් තියෙනවා. දැන් සීලයේදී අපි කරන්නේ අදබල ලෙස වාරණයක් පිටට දාගෙන ඒක අන්තිමට ඔටෝමැටික් ප්‍රොසෙස් එකක් වගේ තත්ත්වයකට යනවා. ඊට වඩා කොහොම නිශ්චල තත්ත්වයකින් යමන් දිහා බලන්න ඒ ඒ කඩේම ගන්න ටිකක් අමාරුද සමහර ස්ටෑන් අමාරුදයක් ඕකට ඕකට කෙනෙක් පුරුදු වෙන්නේ ආනාපාන සතිය ගත්තොත් හොඳට ආනාපාන සතිය කාලයක් කරගෙන යනකොට තේරෙන පටන් ගන්නවා නැති තැනක ඉන්නවා. මේක ඇවිල්ලා ඒක වැඩි දියුණුවකට යනවා. ඉතින් ඒක ඒ වගේ ඊට පස්සේ මුලට අල්ලන්න පුළුවන් ගතිය අපේ දියුණුව. ඒ වගේම අර තවත් ඈතට යනකොට ඊට පස්සේ උකදී කියනකොට තේරෙනවා හැම වෙලේම අපි දිස්පේකට අහු වෙලා තමයි ජීවිතය ගත කරන්නේ. අපේ ගුණහැඩි පු탁ජන බව ගුණහැඩිකම වැඩි වෙන වැඩි අත්හන් වෙන්නේ සිත්‍යයක් තුළ දැන් මේක හොඳ නම් මේක නරකයි හැම දෙයක්ම තෝරන දෙකක් තියෙනවා ඉතින් ඕක හරහා යන්නේ ඊට පස්සේ පටන් ගන්න සංසුන් බව ගාම එකේට පටන් ගන්න එක පාට සංසුන් බලන්න පටන් ගන්න තියෙනවා ඊට පස්සේ ආයාසයෙන් කරොත් නන් ජජ්මන්ට් කියන්නේ උපේක කිපි කිචි කැවීම නිසා රූපේ විසින් කුප්පන ගතිය නිසා ඔව් මනෝවිඥානයක් ඇති වෙන්නේ ඒක මේ මේ කජ්ජනීය සූත්‍රයේදී බුදුරජාණන්සේ සඳහන් කරනවා උඹ අතීත ජීවිතයක් සිහිපත් කරනවා නම් يعني පෙර විසු කඳ පිළ සිහිපත් කරන එදා පැවති නාම රූප පදනම් කරලා තමයි අද සිහිපත් කරන්නේ. එදා පැවතිච්ච නාම රූප පිළිබඳ මතකයක් තමයි අද සිහිපත් කරන්නේ. එනිසා එදා රූප තිබිලා තියෙන. ඒ රූප මතින් තමයි අපි මේ නාම රූප සංකල්ප කරන්නේ. ඒක නැවත සිහිපත් කරාට ඒ ශක්තිය aran තියෙන්නේ අර මුල් වෙච්ච නාම රූප දෙකේ. ඒකට මෙන්න මෙහෙම කියනවා අපි ගහකට ගෙඩියක් හදන්න යන්නේ ගහ මුල දෙකේ උඩට. නමුත් කෙනෙකුට කියන්න පුළුවන් ඒක තමයි එකම ක්‍රමයේ කිව්වොත් කියනවා නෑ කුරුල්ලෝ ඇවිල්ලා උඩින් ඇවිල්ලා කාලා යන්නේ. කොහොමද? එතකොට ඒ අර මහායාන ගුරුවරයෙක් කියලා දුන්නා ඒ කුරුල්ලත් මේ ඉගිලෙන්න ශක්තිය ගන්න පොළවෙන් තමයි. ඒක තමයි පස්සේ උඩින් ඇවිල්ලා කන්නේ. ඒක එකම ක්‍රමයයි තියෙන්නේ. මේ වර්තමානයේ තියෙන නාම රූප දෙක තමයි ওই තියෙන සෑම ඥානයකටම හේතු වෙන්නේ. කවදාකවත් රූප ධර්ම රූප ධර්මයකට තනියම ජීවත් වෙන්න බෑ. ජීවත් වුණාට ඒක සංස්කාර කියලා කියන්නේ අපි. නාමයට ගැටුණාට පස්සේ තමයි සංස්කාර වෙන්නේ. ඒ වගේම නාම ධර්මයක් තිබුණාට ඒක රූප ධර්මයක කුප්පන් නැතුව නිකන් නිසල ජල කඩක් වගේ ඒක ජලයේද මොකද්ද කියලා හොයන්න බෑ ගලක් දාන්න ඕනේ ඒක හෙල්ලුම් කාට පස්සේ තමයි ජලකට තේරෙන්නේ. අපි මේ හිත රූපයගෙන් ක්ලිප් වෙන්නේ නැතුව තිබුණාට ඒකට හිත කියන නම පාවිච්චි කරන්න බෑ කියලා කියනවා. ඒක විසංකාරගත හිතක් මේ හිත කියන නම ඊට පස්සේ අල්ලන්නේ නැහැ යාට. එතකොට ඇති වෙන විඥානේ අනිදර්ශන විඥානයක් ඒ විඥානේ දර්ශනය වෙන්නේ නැහැ. ඒ විඥානේ ප්‍රකාශයටපත් වෙන්නේ නැහැ. මොකද රූපයෙන් කුලප්පු කරලා නැහැ. රූපයෙන් කිචි කවලා නැහැ. කිචි කවපු ගමන් රූපේ හැටියට ඒ විඥානේ සැලෙන්න ගන්නවා. මේ සැලීම අපිට තේරුම් අරගන්න පුළුවන් අරගෙන් කිපෙන හැටිට වැඩිය මේකෙන් කිපෙන හැටි වෙනස් ඒ නිසා මේක පටවි මේක ආපෝ කියලා ඉතින් හිත වැඩ කරන්න පටන් ගන්නවා ඒ නිසා ඒ වෙන දෙයකින් නොකිපිච්ච කිචි නොකවිච්ච කුපිත භාවයටපත් වෙච්ච නැති විඥානේ අනිදස්සන විඥානේ කියලා කියන්නේ විඥානේ ප්‍රකාශ භාවයක් නැහැ ඉන්න බවක් තේරෙන්නේ මේ ඒක කියන්නේ අවකාශයේ අභ්‍යවකාශයේ හැම වෙලාවෙම සම්පූර්ණ ආලෝකයේ තියෙන. නමුත් ඒකට අභ්‍යව අජතාවකාශ වස්තුවක් ගියේ නැත්නම් ආලෝකයේ තියෙන බව පේන්නේ අපිට. අන්ධකාරය පේන්නේ. එනිසා චන්ද්‍රිකාවක් හරි මොනවාරි ගිය ගමන් ඕනම තැනක විශාල ආලෝකයක් තියෙනවා. ඒක ප්‍රකාශ වෙන්න බෑ ප්‍රක්ෂේප මේ කියන්නේ මේ පරාවර්තනය කරන්න මොකක්වත් නැතුව. මොනවා හරි පරාවර්තන කරන්න ගියාම අපිට වෙන්නේ මේ පරාවර්තකන වස්තුව දිලිසෙන කර නෑ දිලිසෙන්නේ හිර. හිලේ වැටෙන ආලෝකේ නිතරම තියෙන නමුත් පරාවර්තනය කරන දුවිල්ලක් අතුරු නැත්තම් ඒක අපිට පේන්නේ නෑ. අපිට හැබැයි ගියාට පස්සේ පේන්නේ යන වස්තුව දිලිසෙන එකක් කියලා. යන වස්තුව දිලිසෙන. ඒක කරන්නේ අර තියෙන සදාතනික ආලෝකයෙන් කොටසක් පරිවර්තනය කරලා එවන එක විතරයි. එතන හිත සූර්යාලෝකය වගේ හැම තැනම පැතිරලා තියෙනවා. ඒක විදිහකට බලනකොට බුදුහාමසුගාවක් තියෙන ඕකමයි, දේවදත්ත ගාව තියෙනෙත් ඕකමයි. අපි ළඟ තියෙනෙත් ඕකමයි. ඒකට වදින රූප ධර්ම මතින් ඒ ක්‍රියාත්මක කරන හැටි ඒකට අදාළ උපක්ලේශානුව තමයි වෙනස් වෙන්නේ. මූල ස්වභාවයෙන් මොසින් වෙනසක් නැහැ. නැත්නම් රූපයක් ඇහැට වැටෙනකොට චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියලා තින්නම් සංගති පස්සෝ කෙනෙක් බුදුහාමුදුරණත් එකයි මටත් එකයි. නමුත් පස්සපච්චා වේදනා කියනකොටම අර හොඳ නරක හරි වැරදි අර වේදනාවට ගැව්වට පස්සේ බුදුහාමුදුරු ලකින්නේ වේදනාව වේදනාව වශයෙන් මම ලකින්නේ වේදනාව වර්ණ ගන්නවා. ඉතින් ඊට පස්සේ මම කියනවා නෑ නෑ ඕක මෙහිමයි මේක මෙහිමයි මම දැක් හැටි කියලා අපි රණ්ඩු කරන්න හදනවා. නමුත් චිත්ත විදියේ මුල් අවස්ථාව බුදුහාමුදුරණ සිද්ධ වෙන තාලම අපිට තියෙන අපි ස්වභාවයෙන්ම කිරිදෝල දුගම දාන ගතිය තියෙනවා. එනේ එන පෑදීදියට බොරදී දාන ගතිය කියන. ඒක තමයි අපි උරුම ගතිය. උරුලා ගතිය කියලා කියන්නේ. ජම්ම ගතිය. මොන දෙයක් දැක්කත් ඒකට අපි අදාළ මොහොන් ටිකක් දානවා. දැක්කට පස්සේ අපි දකින්නේ අපි දාන මොහොන්. ඉතින් අපි කියනවා එයා දකින විදිහ නෙමෙයි මම දැක්කේ මම වෙනස් කියලා. බුදුරජාණන්සේ ඒකත් දකිනවා මොහොන් නොදා දක්න දකින්නත් දකිනවා. නිසා කියනවා අනේ මේම තණ්හාවක් අනේ මේම ආතාවක් මිනිසුනි ලැබෙයිද මේ දැනසීමක් කියලා කියනවා. අපිට කියන්නේ මුහුන් දාන්න පුළුවන්කම ඔබට තියෙන ඕන නොදා ඉන්න පුළුවන් කියන එක විතරයි බුදුහාමර පෙන්නන්නේ. නොදා ඉන්න කියලා කියන්නේ. මමයි දාන්නේ කියලා දැනගත්තා නම් දැම්මට හානියක් වෙන්නේ නැහැ. ඊපස්සේ ආරසය දන්නවා මේ දේ මේ දවල්ට බේපාවටපත් උනේ මගේ රුචි අරුචිකන් නිසා. මගේ මනාපමනාපකන් නිසා කියලා දන්නවා මේක ඇදගෙන නාන නෑමක් මෙතන තියෙන්නේ. බිස්නස් කියලා අරගෙන මම සායන මනායතනය කියලා කියන දුකේ දැනුම් බලන්නේ. ඒතර නෑ මනායතනෙට නෑ රූප මනායතනෙ කියලා කියන්නේ ඒ රූප එක එක එක එක රූප පිළිබඳ වෙනස් කිරීම ඇති කරන මධ්‍යස්ථානයේ පමණයි ඇත්තටම කියනවා නම් චක්කායතන සෝතායතන කියලා ගත්තාම ඒ වගේ බින්දකට බින්දකට ගිහිල්ලා බලනකොට අපිට සාමාන්‍ය කියන්නේ චක්කායතන කියලා කියන්නේ මේ ඇහි තියෙන ප්‍රසාද රූපය රූප කොටස් නමුත් ඒක තිබුණට මලමිණියක එව්වා එහෙම ප්‍රසාද රූප විදිහට අපි ගණන් ගන්නෑ මරණ චිත්තක්ෂණේ ඉස්සෙල්ලා තමයි ප්‍රසාද රූප පාඩපත් ඊට පස්සේ ඇත්තටම ඒක වෙනසක් වෙන්නේ නැහැ වගේ පේන නමුත් විඥානයේ සපෝට් එකක් එන්නේ නැහැ ඒ නිසා ඒව ඔක්කොම චක්කු ප්‍රසාද වගේ දේවල් ඒ පරාවර්තය කරන මට්ටමට ඔපේ ලබා දෙන්නේ විඥාණයෙන් තමයි ඒක නිසා මේ විඥානයේ හැතිවීමට හේතු වෙන රූප ධර්ම සහ එව්වාගෙන් කිපිත කුපිත වෙන ගති කියන නාම නාම ධර්ම කියන මේ දෙක එකතු වෙන චිත්තක්ෂණය ස්පර්ශයේදී නාම කොටස ආරෝපණ නමුත් වින්දනය ලැබෙන්නේ ස්පර්ශය කළ චිත්තකේ පස්සේ නිසා අපිට කවදාකවත් ස්පර්ශය දකින්න බෑ මේ ප්‍රකාශ මට්ටමක නෙවෙයි තියෙන්නේ. අපිට යන්න පුළුවන් සතියෙන් අඩු කරන අඩු කරන අඩු කරන වේදනා මට්ටමට විතරයි. එනේන වේදනාව සංඥාවකින් කෙලස ගන්න නැතුව වේදනාව වේදනාව වශයෙන් බල බල හිටියොත් අපිට මේ අන්වේ ඥානකින් අල්ලන්න පුළුවන් වෙනවා මේක ඉස්සෙල්ලා ස්පර්ශයක් වඩපත් වෙච්ච නිසායි මේක වේදනාවක් වඩපත් උනේ වේදනාව ස්පර්ශ වෙන්නේ නැති වෙනවා ගොඩාක් දේවල් ලෝකේ තියෙනවා මට ඒක අදාළ නැහැ මට අදාළ වෙන්නේ මට ස්පර්ශ වෙච්ච දේ. ඒ අනුව තමයි මම යන්නේ. නමුත් ඒකට තණ්හාවක් ඇති කර ගැනීම හෝ නොගැනීම ලෑස්ති වෙලා ගිය එකනට විල් එකක් තියෙනවා. කැමැත්තක් අනුව කරන්න පුළුවන්. ලෑස්තිලා ගියේ නැත්නම් අනිවාර්යයෙන්ම තණ්හාවක් වැඩෙනවා. ඒක ඇත්තටම පටිච්චසමුපාදේ බොහොම සූක්ෂම තනක් එතන තියෙන්නේ. ඇත්තටම කියන පටිච්චසමුපාදේ හැම පුරුකකම රෙසිප්‍රොකල් එක තියෙනවා. නමුත් අර මහා නිදාන සහ මහා ප්‍රදාන ආනිදාන සූත්‍රයේදී පෙන්නනවා නාම රූප නිසා විඥානය ඇති වෙන හැටිත් විඥාන නිසා නාම රූප ඇති වෙන හැටිත් තමයි මේ සම්බන්ධතා 12යි ඉතාමත්ම සියුම් තැනකි. ඒ අපේ සරුවචනාංශේ ගෞතම සරුවචනාංශේ විපස්සී සරුවචනාංශේ බුදු වෙච්ච හැටි විස්තර කරලා දෙනවා. උන්වහන්සේට දැනුම තිබුණලු මරණය ඇති වෙන්නේ ජීවිතය ඇතිවීම නිසා කියන එක. මරණයක් ඇති වෙන්නේ ජාතිය නිසා කියන එක. අපිට එහෙම හිතෙන්නේ නැහැ නේ. අපේ තියෙන જાතිය තියෙන්න ඕනේ මරණය නොතිබෙන්න ඕනේ කියලානේ. අපි ඉල්ලන්නේ ඒකනේ ජීවත් වෙන ඔක්කොම අනේ මගේ දරුවෝ මගේ අම්මා තාත්තා නොමැරි ඉන්නවනම් කියන එක තියෙන. නමුත් අපි කවදාකවත් දන්නේ ජාතිය තමයි හේතු වෙනම උන්වහන්සේ මේ ඥාණය තිබුණාලු. ඊට පස්සේ ජාතිය හේතු වෙන්නේ භවය මේ පැවැත්ම ලෝකේ තියෙන සංක කොහේ හරි ඉපදෙන්න ඕන. භවය පවතින්නේ උපාදාන නිසා. උපාදාන පාසින්නේ තණ්හාව නිසා. ඒ දිගින් දිගට වැඩ කරන යනකොට ලස්සනට එකින් එකට එකින් එකට පස්සෙන් පස්සට ගියා. යම් තැනකට ගිහිලා නාම රූප නිසා විඥානයත් විඥාන නිසා නාම රූපයත් කියන තැන හිරවනවා. එතනින් එහාට තර්කයෙන් බහින්න බෑ. ඒ කියන්නේ ලීනියර් මෙතඩ් එකේ යන්න බෑ. එතන එතන තියෙන්නේ වෙන මේට්‍රික්ස් එකක්. අල්ලා ගන්න බෑ. එතන හැප්පිලා තියෙනවා. එතන කියනවා නිකන් ඉස්සල්ලා කටුමැටි පිටියකට ගොමරිත් එකකින් ගැහුවා වගේ බදලා අල්ලන ගතිය තිබුණා හිතේ. නැත්තම් බුරුල් කරපු පසකට හෙල්ලකින් යනවා වගේ අනපු එක අල්ලන ගතිය තිබුණා. අතෙන්ද ගියාට පස්සේ රබර් බෝලෙකින් ගලකට ගැහුවා වගේ පොළාපයින් පටන් ගත්තා. කියන එක තර්කයෙන් අල්ලා ඊට පස්සේ එතන අල්ලාගෙන තියෙනවා. මෙතන තමයි මගේ ගැටේ තියෙන කියලා කරගෙන කරගෙන ඉන්නකොට අවබෝධ වීමත් එක්කම බුදු වීම සිද්ධ වෙලා තියෙනවා. පෘථග්ජන විඳගෙන ඒක අවබෝධ කරන්න බෑ. අවබෝධ කරන්න නම් ඒ මනුස්සය වෙනස් වෙන්න ඕනේ. මනුස්සයත් අඹරලා ගන්නයි අවබෝධය එන්නේ එතන. අතන එව්වා මනුස්සයා මේ සාමාන්‍ය විදිහට ඉඳදිම අවබෝධය එනවා. අතනින් එහාට බෑ. එතකොට බිල්ලක් දෙන්න ඕන. ඒ යකා එලවන්න බිල්ලක් දෙන්න ඕන. සක්කාය දිට්ඨිය කැප කරන්න ඕන. ඊට පස්සේ තමයි එහාට ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ කියලා තියෙනවා මේකේ අමාරුම තැන තමයි මේ නාම රූප දෙක නිසා විඥානය ඇති වෙන හැටිත් විඥානය නිසා නාම රූප දෙක ඇති වෙන හැටිත් ඒ සාරිපුත්‍ර සාන්තය සඳහන් කරන බටකොටු මිටි දෙකක් එකිනෙකට හේතු කළ තිබ්බා වගේ එකක් අදිනකොට එකක් වැටෙනවා. ඒක ඉතින් මෙහෙම කරලා අවබෝධ කරගන්න අමාරුයි. කන්නාඩි ඉතින් දෙන්නේ අයිරන් වලට තනන් දීලා තියෙන කන්නාඩි ටිකක්. ඒතර මට ටිකක් ඔය අතරින් මෙතනින් තියෙනවා පොඩි. ඒ හිතුවක් ඒ ඊර්ෂ්‍යාවෙන්ද ඈ මේ මේ මයික් එක හදලා දෙන්න මේ හරවලා ගම ඔය දින හදලා ඒක මට ඒක මොනවාරි ගිලම් පදයක් ගන්න අවසරයි ගරු ස්වාමින් වහන්සේ ඉන්ද්‍රිය සංවර යනු කුමක්ද පැහැදිලි කර දෙන්න භාවනාවේදී සහ එදිනෙදා ජීවිතයේදී ඉන්ද්‍රිය සංවර කරන විවිධ කරන විවිධ වැඩපිළිවෙළවල් කිහිපයක් කියා දෙන්න. ඇත්තටම මේ සංවර වන්නේ ඉන්ද්‍රියන්ද මනසද? ඉන්ද්‍රිය සංවර සූත්‍රය කියලා එකක් තියෙනවා. ඒක තමයි මජ්ක්‍ධිම නිකායේ අන්තිම සූත්‍රය. ඉන්ද්‍රිය සංවර සූත්‍රය. ඒකෙදී මේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳව දෙබසක් ඇති වෙනවා මම හිතනවා ප්‍රශ්නටත් මූල ධර්ම ධර්මටත් නන්දු පිණිස එයි කියලා සර්වඥාන්සේ සර්වඥාන්සේගේ ධර්ම සභා මණ්ඩලේ වගේ තැනක ඉන්න වෙලාවක අන්‍ය තීර්ථක කොහොමද කියන්නේ පරිබ්‍රාජකයෙක්. එනවා හැබැයි ඉන්නේ ਸਰවචන පිළිබඳ ගෞරවයෙන්. ඇවිල්ලා වාඩි වෙන ਸਰවචන බොහොම ගරු කරනවා වාඩි කරලි වෙලා අහනවා ඔබගේ ශාස්ත්‍රුන් වහන්සේත් ඉන්දිය සංවරයක් උගන්වනවාද කියලා. මොකද ආගමක තියෙන මූලික ලක්ෂණයක් තමයි මේ ethics එහෙම නැත්නම් ආචාර ධර්ම කියන එක. ආචාර ධර්ම වලින් තමයි ශාස්ත්‍රතාගම් හැම දෙයක්ම පටන් අරගන්නේ. නැත්නම් කියනවනම් සක්කාය දිට්ඨිය පටන් අරගන්නේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨියෙන් හොඳ දේ කෙරුවොත් හොඳයි නරක දේ කෙරුවොත් හොඳයි. අපි සිංහලෙන් කියන්නේ කල කල දේ පළ පළ. ඒක නැතුව ඉන්ද්‍රිය සංවරයක් ගන්න බෑ. එනිසා හැම ආගමකම ඒ ටික තියෙනවනම් ඒ ඇති. ඒකෙන් ලොකු සේවයක් මනුෂයන්ට වෙනවා. ඉතින් මේ කට්ටියගේ තියෙනවා. ඒ නිසා සරුවචන සහනවා මේ මනුෂයාගේ ඕගොල්ලන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ ඕගොල්ලන්ට ඉන්ද්‍රිය සංවරයක් උගන්වනවා කියලා. ඊට පස්සේ අපෝයෝ අපේ එකතු ගන්න බොහොම හොඳයි. කැමැති නැත්නම් අපිත් එක එක හදා බෙදා ගන්න. ඊට පස්සේ කියනවා අපේ සාසුණංශ කියනවා ඒ රාග ධනවන රූප බලන් එපා. ඉන්ද්‍රයන් සංවර කරන්න. ද්වේෂ ධනවන රූප බලන් එපා. ඉන්ද්‍රයන් සංවර කරන්න. රාගය ඇති කරන සද්ද අහන්න එපා ඉන්ද්‍රයන් සංවර කරන්න. ද්වේෂ ඇති වෙන සද්ද අහන්න එපා ඉන්ද්‍රයන් සංවර කරන නාසය, ඇහැ, කන, දිව, නාසය, කය කියන මේ ඔක්කොටම මේ රාග සහ ද්වේෂ ඇති කරන යම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තියෙන බලන්න එපා, අහන්න එපා, ගඳ බලන්න එපා කියන. කියලා තිබු විස්තර කියන. විතර කිව්වනසේ බුදුරජාණන්සේ බොහොම උපහාසාත්මක ප්‍රකාශයක් කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේට ආනන්ද එහෙම ගියොත් එහෙම පොට්ටමනුෂ්‍ය උප්පත්තියම රහත් වෙනවා. අස්පින්නති මනුෂ්‍ය රහත්. කන් ඇහෙන මනුෂ්‍ය රහත්. මන්නම් හිතන්නේ මේක ඉන්දියා සංවරය කියලා. ඔබ දන්නවද? එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා හොඳයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අප කෙරේ අනුකම්පාවෙන් මේ ආර්ය විනයයි බුද්ධ දේශනාවේ ඉන්ද්‍රිය සංවරය කියන්නේ මොකක්ද කියලා. එතකොට පුත්‍රයන්සේ සඳහන් කරනවා ඇහැට රූපයක් මතු වුණාට පස්සේ ඒ මතින් රාගය හෝ ద్వේෂය හෝ පහළ වෙන්න තියෙන අවස්ථාව දැනගෙන රූපයක් එනකොටම සතිමත්ව සිහියෙන් යුක්තව ඒ රූපේ දිහා බලලා ඒ රූපේ බැලීමේ කටයුත්ත මිස රූපයෙන් ඇති කරන්න පුළුවන් රාග ద్వේෂ මොහ ඇති කරන්නේ නැති මට්ටමට ඉන්ද්‍රිය මට්ටමින් හිත නතර කරලා ඉන් එහාට ගිහිලා බලන රූපයේ හොඳ නරක නෙවෙයි බලන දර්ශනය දැකීමක් වෙන හැටි දැනගන්න පුළුවන් නම් එයාට ඕනනම් රූපේ මට්ටමට යන්න නැතුව peer ගන්න පුළුවන් ගතියක් තියෙනවා මෙන්න මේකටයි අපි ඉන්දිය සංවරය කියන්නේ. එනිසා ඉන්දිය සංවර සූත්‍රය හරි බොහොම විචිත්‍රයි. ඒ කියන්නේ ਸਰවචනංශ මේ බොහොම සියුම්මට ගොඩේ ක්‍රමයට කියලා දෙනවා මේ ඇස් රූප නොබල ඉඳිල්ල නෙවෙයි, ශබ්ද නායිඳීම නෙවෙයි, රූපයක් දැකලා ඒ මතින් රාගය ඇති වෙන්න දෙන්නේ නැතුව වෙන විදිහට කියනවා නම් හිත ඇහෙන් එහාට ගිහිල්ලා බලන රූපේ දිහා ගැටියමක් ඇති කරන වෙනුවට ඇහි මට්ටමින් නතර කරන්න. කනෙන් සද්දයක් අහනකොට අහන සද්දේ ඇති කරන එකනා හෝ ඒ දේ ගැන තීරණ ගැනීම පැත්තක තියේදී මේ කනක් තියෙන නිසානේ මේ අහගෙන දේවල් මගේ ඔක්කොම කුණු ගොඩවල් වැටෙන්නේ මේ කනේ මට්ටමේ දිත්තේ දිට්ඨමත්තං සුතේ සුතමත්තං කියලා එතනින් නැත කරන්න පුළුවන් කියලා බුදුරජාණන්සේ ප්‍රකාශ කරනවා මේ එතනින් එහාට ඇහෙන තැනදී කණෙන් එහාට ගිය ගමන් අපි ඒ කන සත්‍ය ඇති කරපු කෙනා ගැන ඇති කරගන්න ආකල්පේ කවමදාක සෞඛ්‍ය සම්පන්න නැහැ කියලා. එක්කෝ රාග නිස්සයි, එක්කෝ ද්වේෂ නිස්සයි, එක්කෝ මොහ නිස්සයි. මොකද ඒක අපිට අත්දැක ගන්න බැරි දෙයක්. කන කණියෝපය අපි පුහුණු කළ නැත්තම් බෑ. නමුත් හොඳට පුහුණු කරන හිටියොත් කණේ උපය කියන තැනට යනකම් අපේ අධිකාරී ශක්තියක් තියෙනවා. අපිට පාලනය කරගන්න පුළුවන් ගැතියක් අපේ අත්දකින්න පුළුවන් ගන්න අච්චත්තං අජ්ජත්තං පච්චත්තං කියලා කියන්නේ ඒක ප්‍රත්‍යක්ෂ කළ හැකියි. ඒක ආධ්‍යාත්මික දෙයක්. නිසා එතනින් නතර කරන්න කියනවා. එහාට ගිය ගමන් අපි යන්නේ අපේ විශේෂේෂ්ත්‍රය පන්නනවා. ඒ කරපු එකනා සුදු ඇඳගෙන හිටියා කහපාට ඇඳගෙන හිටියා කියලා අර කැකිලි රජුර වගේ දුරදි කියනවා. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය කරන්ඩ ඉඳුරන් මට්ටමේ නැත කරන්න පුළුවන් කියන එක තමයි බාහිර දීපු එක මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේට කියලා තියෙනවා අනාථපිණ්ඩික සිටුමාටත් කියලා තියෙනවා මේ ආසන මොකද්ද අනාථපිණ්ඩික වාද සූත්‍රය හොඳට පුහුණු කරගෙන හිටියොත් ඒ මට්ටමේ නැත කරන්න පුළුවන් ඉතින් මේක අහන උපක්‍රම ඒක මට මතකයි අපි මේ ධර්ම සාකච්ඡාවේදීත් මම දැන් මතක් කරා මේ අර සති සම්පජඤ්ඤ සූත්‍රයේදී සරුවචනසේ පෙන්නනවා යම් කිසි කෙනෙක් තුල සති සම්පජඤ්ඤේ නැත්තම් පුරුදු කරලා සති සම්පජඤ්ඤේ නැත්තම් ඒ මනුස්සයාට ලැජ්ජ බය දෙක පිහිටන්නේ නැහැ කියලා. සති සම්පජඤ්ඤම් භික්කවේ අසති සති සම්පජඤ්ඤ විපන්නස හතුමනිසං හෝති හිරොත්ප්පං. හිරියොත්ප්ප කියලා කියන්නේ පවට බය සහ ලැජ්ජාව. බය ලැජ්ජා දෙකක් පහළ වෙන්න බෑයි කියලා කියනවා සෞඛ්‍ය සම්පන්නව සති සම්පජඤ්ඤේ නැත්තම්. ඊට පස්සේ කියනවා යම් කිසි කෙනෙක්ගේ බයලජ්ජා දෙක නැත්නම් එයාට කවදාකවත් ඉන්ද්‍රිය සංවරයක් ගන්න බෑ කියලා. සති සම්පජඤ්ඤම් බික්කවේ හිරොත්තප්පම් බික්කවේ අසති හිරොත්තප්පම් බික්කවේ විපන්නස හතුූපනිතං හෝති ඉන්ද්‍රිය සංවරෝ. යමක හොඳ නරක හරි වැරදි එහෙම නැත්නම් මේ ලෝකේ පවතින ආ වූ චාරිත්‍ර වාරිත කියන පිළිබඳව බයලජ්ජ නැති මනුස්සයාට ඉන්ද්‍රිය සංවරය කියන එක විශේෂ ගෝචර වෙන්නේ නැහැ කියලා. විශේෂ ඉන්ද්‍රිය සංවරය ඇති කිරීමේ පදනම දෙද්දරලා තියෙනවා. ඊට පස්සේ තව එක පියවරක් මම කැමති අවස්ථාව හැටියට විස්තර කරන්න. ඉන්දියා සංවරය පිළිබඳව පාලනයක් හැකි මේකක් නැත්නම් යාර කදාක සීලයක් නැහැ කියලා. ඉන්දියා සංගරම් බිකවේ ආසති ඉන්දියා සංගර විපන්නස හතෝපන සංඝෝති සීලං. නිසා සීලය ඇවිල්ලා තියෙන ඉන්දියා සංගරේ මත ඉන්දියා සංගරේ ඇවිල්ලා තියෙන හිරියොතප් මත හිරියොතප් ඇවිල්ලා තියෙන සති සම්පජඤ්ඤය මත ඒ නිසා අපි පටන් ගන්නකොට අපි ළඟ සීලය නැති වුණත්, පටන් ගන්නකොට අපි ළඟ ඉන්ද්‍රිය සංවරය නැති වුණත්, පටන් ගන්නකොට අපි ළඟ බයලජ්‍ය දෙක නැති වුණත්, උල්ලුවන් ක්‍රමයට කාට හරි වැඳලා හරි කමන්නේක් කියන තැනකට වැඳලා සති සම්පජඤ්ඤය පිහිටුව ගත්තොත් අපිට අවස්ථාවක් හම්බ වෙනවා බයලජ්‍ය ඇති කරගන්න පදනම හම්බ වෙනවා. ඒ නිසායි අද බටහිරට බුද්ධ ආගම ගිහිල්ලා තියෙන්නේ. බටහිර මිනිසුන්ට ඇත්තටම බයලජ්‍ය දෙක නැහැ. මොකද හේතුව විද්‍යාව කියන්නේ බයලජ්‍ය දෙක නැති විෂයක්. දර්ශනීය කියලා කියන්නේ බයලජ්‍ය දෙක නැති විෂයක්. මට අවසර දෙනවා නම් මම කියන ජනමාධ්‍ය කියන්නේ තුප්පහි දෙයක්, ජඩ මාධ්‍යයක් කිසිම බයලජ්‍යාවක් නැති දෙයක් කියලා මම කියනවා. මන්ද ඒකට මට ගොඩාක් විචන එන්න පුළුවන්. නමුත් මම ප්‍රසිද්ධිය කියනවා මේ මිනිස්සු ගිහිලා තියෙන තැනේ හැටියට බලනකොට අද ජනමාධ්‍ය වලින් තමයි රාණ්ඩු පෙරලන්නේ. මිනිස්සුන්ට ෆැෂන් සෙට් කරන්නේ, ට්‍රෙන්ඩ් සෙට් කරන්නේ. එකයි බලාපොරොත්තු තියෙන්නේ සල්ලි විතරයි. බයලජ්‍ය දෙක නැහැ. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ පාලනය කරන ලෝකෙක අපි ඉන්නකොට අපිට ඕනේ නම් මේ විසම ලෝකේ සමහිත පවත්තන්න එකක් පුළුවන් සතිය. සතිය ගියාට පස්සේ අපිට තේරෙන පටන් ගන්නවා තව කෙනෙකුගේ තියෙන රුචි අරුචිකම, තව කෙනෙකුගේ තියෙන මානව අයිතිවාසිකම. මේ කියන්නේ යාගේ තියෙන මානසිකත්වයට ගරු කිරීමේ ශක්තියක් එන්න පටන් ගන්නවා. මොකද එයාගේ දේ මට අත්දකින්න පුළුවන් සතියෙන් ඉන්නකොට. එතකොට බයලජ්ජාව පහළන බයලජ්ජාව පහළ වුණා නම් තේරෙනවා ඉන්ද්‍රියන් අසංවර කරගත්තට පස්සේ වෙන හානිය කාවම දක්වත් වළක්වන්න බෑ කර්ම වෙනවා හොඳම දේ තමයි හානි නොවි වැරද්ද නොකර සබ්බපාපස්ස අකරණ first do no harm උච්චරයි ඉන්ද්‍රිය සංවරය ඒක වරද්දගත්තට පස්සේ අය පශ්චාත්තාප වෙලා කරන දෙයක් නෑ අනිවාර්යයෙන්ම ඒකට කර්ම සහ කර්මඵල ක්‍රියාත්මක වෙනවා. අපිට ගන්න තියෙන ලොකුම ලොකු දයාව තමයි first do no harm. පුළුවන් නම් වැරදි නොකර හිටපන්. එයාට තමයි සීලයක් හිටියේ. ඉතින් එතකොට හරි මේ සංකල්පමය ප්‍රශ්නයකට මතුවෙනවා මේ පින සහ පාව කියන එක මත. පින කියන්නේ යමක් කිරීමක්. ඒ කිරීම නිසා සංස්කාර ඇති වෙනවා. ඒ සංස්කාර නිසා දිගින් දිගට යන්න ඉඩ තියෙනවා. ඒ නිසා පිනක් කරන්න ඕනේ ඒ චිත්තක්ෂණේ පවුන වෙනවා කියන අදහසෙන් පමණයි මට තේරෙන්නේ. අපි පිනකට සඳහා පන්සලකට යනවා දානයක් දෙන වෙලාවේදී සත්‍යක් මරන්න හොරකම් කරන දින අවස්ථාව මෑකෙනවනේ. අපි පින්නතුන් ගුණතුන් ආශ්‍රය කරනවා කියන හැඟීමෙන් මිස වෙන මොනවා හරි අපිට හම්බ වෙනවා කියලා හිතන චීස් වගේ බටර් වගේ මොනවා හරි කකින් දෙයක් හම්බ වෙයි කියලා හිතුනොත් එහෙනම් ගියා. එහෙනම් තණ්හාමාන දිටි තුනම එනවා. පින කියලා කියන්නේ පවක් කරන්න තියෙන අවස්ථාවක් නැති කිරීම. ඒ නිසා පින්කම් කරන්න කියලා ගොංකම් කරන්න එපයි කියලා කියනවා. පිනේදි කරන්න තියෙන අපි ඉන්දිය සංවරය කරගන්න පුළුවන් විදිහට ඒ කටයුතු කරනවා. මිසක් මට අරයට වැඩිය කරන්න ඕනේ. නැත්නම් මගේ නම ගහ ගන්න ඕනේ. ඒක කරන්න ගිය ගමන් පටලැවෙනවා. ඉතින් මේ අතර මම පිටපොටක් අරගෙන ගියේ ප්‍රශ්න මතුවලා තියෙන ඉන්දිය සංවරයේදී ඉන්දිය සංවරයේ මේ පැත්තෙන් තියෙන සීලේ බවත් මේ පැත්තෙන් තියෙන බයලජ්ජාව දෙක බවත් තේරුම් අරගත්තොත් බොහොම කිට්ටු පුංචි වෙනස්කම් සහිත දෙකකින් බැලන්ස් වෙලා තියෙනවා. චේතනා බිකවේ කමං වදාමි කියලා බුදුසසුනේ සරල සමීකරණයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ අපි භාවනාවේදී කරන්නේ මේ චේතනා තමයි සංස්කාර කියන්නේ. කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කිව්වට පස්සේ මේ සංස්කාර ක්‍රමයෙන් කාය සංස්කාරෙන් ගොරෝසුක නතර කරලා ඊගාට වචී සංකාර නතර කරලා ඊගාට මනෝ සංකාර නතර කරලා පස්සේ චේතනාව නිකාම බොල් වෙලා, පුස් වෙලා, මේ නිලීන වෙලා, වඳ වෙලා, බොඳ වෙලා යන්න පටන් ගන්නවා. ඉතින් ඒක හදන්න බෑ එකවර කැඩුවොත් එහෙම මේක නිකන් අර බබා බඩේ ඉඳි පෙකනල කැපුවා. පෙකනල කපන්න උන හම්බුනාට පස්සේ කපන්න නැතුව හිටියම එහෙත් මල වාතයක්. ඒ වගේ හරියට මේ සංස් ඒ කියන්නේ මොනවද මේ සංස්කාර සංස්කාර කියන්නේ චේතනාවෙන් වේදනා වේදනා සංඥා දෙක අයින් කරපුවා ඒක ඔක්කොම කියනවා සංඛාර ස්කන්ධය කියලා. ඉතින් ඉස්සරහා මොනිටර් වගේ ඉන්නේ පන්තියේ චේතනාව තමයි. චේතනාව තමයි සංස්කාර කියන්නේ. ඒක අපි කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර. කායනුපසනාවේදී කරන්නේ කාය සංඛාර ආනාපාන සංසිද්ධෝ. කරුතර ගරුතර ස්වාමින් වහන්සේ භාවනාව පිළිබඳව පහත සඳහන් කරුණු විස්තර කළ හැකිදැයි යටහත් වසා අසමි. චිත්තානුපස්සනාව මේදී අපට දැන ගැනීමට ලැබෙන්නේ වේදනා සංඥා සංකාර විඥාන ක්‍රියා කරන ආකාරයද. ඒ වාගේ හතරම තියෙනවා. එහෙනම් චිත්තානුපස්සනාව කියවට පස්සේ අපි හොඳ ගන්න තියෙන්නේ. සතර සතිපට්ඨානෙ ගත්තාම මේ කතා කරන්නේ කායනුපසන, වේදනානුපසන, චිත්තානුපසන, ධම්මානුපසන. කායනුපසන කියන්නේ හතර මහා භූතයෝ අපි දැන් ඉගෙන ගත්ත විදිහට පට වියාපෝ තේජෝ වායු. නැත්නම් මේ කක්කලං කරිගතන් කියන මේ කය. වේදනානුපසන කියන්නේ වේදනා චෛතසිකේ. වේදනාචෛසික විස්තර කරන්න ඕන නම් දුක් වේදනා, සුඛ වේදනා, අදුක්කම සුඛ වේදනා තවත් ඕන නම් සෝමනස වේදනා, දෝමනස වේදනා කියලා පහකට ගන්න පුළුවන්. එතකොට චිත්තානුපස්සනා කියන්නේ ඒ කායනුපස්සනා කොටසත් වේදනාපස්සනා කොටසත් ඇර ඉතුරු චිත්තචෛසික ධර්ම. ඒක නිසා ඒකේතර මූල ධර්මානුකූල බලන විතර පටලවිල්ලක් එන දෙයක් නෑ චිත්තානුපස්සනා කියන්නේ වේදනා සංඥා සංකාර ඔක්කොම නෙවෙයි මේ විදිහට පොතු ඇරලා ගත්තට පස්සේ ඉතුරුන කැලේ ධම්මානුපස්සක පිළිවෙත භාවනා සඳහන් කරන විට මේ එන්නේ අන්තිමට. නමුත් කායපස්සන, වේදනාපස්සන, චිත්තපස්සන පිළිබඳව පංච නීවරණාදී ධර්මතාවයෙන් මෙහි කිරීම සිදු වේ. සිදු වේ. මේ නිසා ධම්මානුපස්සන අපිය වෙන භාවනාවක් කරන්නේ. සාමාන්‍යයෙන් ඔය අර මේ මහා ක්‍රමේදී එක පෙන්නනවා කායනුපසනාව කියලා කියන්නේ හතර මහ භූතයෝ වේදනානුපසනාව කියලා කියන්නේ වේදනා චෛතසිකය චිත්තානුපසනාව කියලා කියන්නේ අනේ කීතිවිලි ඒට අයිති වෙන්නේ නැති තේරම જાති ඔක්කොම ධර්මානුපසනාව කියලා වෙන් කරනවා ඒකට කියන්නේ ඇහැකින් රූපයක් බලන හැටි කනෙන් සද්දයක් අහන හැටි ඔක්කොටම වැටෙනවා නමුත් ඒ ධම්මානුපස්සන දක්වා යනකොට සෑහෙන දුරට ඇත්තම කියනවා කායනුපස්සන කොටසදීම නීවරණ පිළිබඳ හොඳ දක්ෂ භාවයක් ඇති කරන්නේ නැතුව කායනුපස්සන දකින්න බෑ. නමුත් එතෙන්දී අපි කරන්නේ නීවරණ අයින් කිරීමේ කටයුත්තක් මිස නීවරණ සබ්ජෙක්ට් මැටර් එක කරගන්නේ නැහැ. විශේෂ කරගන්නේ නැහැ. අපි කරන්නේ මූලධර්ම මූල කර්මස්ථානයේ අවබෝධ කිරීම සඳහා නීවරණ අයින් කරලා මූල කර්මත්තානේ මැති කරගන්නවා. එහෙම කරගෙන කරගෙන යනකොට සත්‍ය සමාධිය හොඳට දියුණු වෙනවා. අන්තිමට බාධා කරන නීවරණයම අරමුණු කරනවා. බුද්ධංග ධර්ම අරමුණු කරනවා. චතුරාර්ය සත්‍ය අරමුණු කරනවා. අනිකුත් මේ දේවල් අරමුණු කරනවා. එතකොට ඒ කියන්නේ මේ පෝස්ට්මෝර්ටම් එකක් කරනවා වගේ වැඩේ ඉවරයි. ඒකට බලපාපු ඔක්කොම ලා ගෙනල්ලා යෝදාධිකරණයට දාලා තීන්දුව කරන එකයි ඒකේ තියෙන්නේ. නිසා ධම්මානුපස්සනාවට යනකොට සෑහෙන දැනුමක් ඇති වෙනවා. නමුත් එක එකක් සුද්ධ කරලා නීවරණ වැඩ කරන හැටි නීවරණ දුරු කිරීමට දක්ෂ වුණාට ධම්මානුපස්සනාවට කියවම නීවරණ ඇති වෙන හැටි, පවතින හැටි, නැති වෙන හැටි සේරම බලන්න කියනවා නිකන් විස්තර වශයෙන් කියන්නේ ධම්මානුපස්සනාවට යනකන් නීවරණ කෙලෙසයක් ධම්මානුපස්සනාවේදී නීවරණ ධර්මයක් බවට පත් වෙනවා. මෙතෙන් යනකංග දුරුකල යුත්තක් බවට තමයි පේන්නේ. අතෙන් ගියරොසේ ඒක විශේෂ ධර්මයක් බවට පත් කරගෙන ඔච්ඡංග ධර්ම වගේම සමතනක තියලා නීවරණ ධර්ම බලන්න පටන් ගන්නවා. චිත්තාන් සංසල කරනකොටදී සෝවාන් මාර්ගඵලයට පත් වේද? ඒ නම් දැන් පිළිවන්නේ සිදුවෙන හැටි කියලා මට කියන්න දන්නේ නැහැ. නමුත් සතිපට්ඨාන සූත්‍රය පිළිබඳව කරන විග්‍රහවලදී පේනවා සරුවචනanse එක තැනක දේශනා කරන මේ සතර සතිපට්ඨානෙන් එකක් ඇති කියලා සෝවන් වෙන්න. කායනුපසනාව සම්පූර්ණම මාස්ටර් කරලා සෝවන් වෙන්න පුළුවන්. වේදනානුපසනාව මාස්ටර් කරලා පුළුවන්. චිත්තානුපසනාව කරලා පුළුවන්, ධම්මානුපසනාව කරලා පුළුවන්. ඊට පස්සේ උන්වහන්සේ මේම නිදර්ශනයක් දෙනවා මේක මම පැහැදිලි වෙනවයි කියලා. හතරමං හන්දියක් තියෙනවා නම් ඒ හතරමං හන්දියේ මෙහෙට එන වාහනත් නිතරම යනවා නම් එහෙට එන වාහනත් නිතරම යනවා නම් කවදාකවත් මැද දුවිලි හිටින්න බෑ කියලා කියනවා. දුවිලි පිහගෙන යනවා. ඒ වගේ තමයි සතර සතිපට්ඨානෙන් කියන්නේ අරහෙන් එන වාහනිනවා මෙහෙන් එන වාහනිනවා එහාටයි මෙහාටගෙන හතර සතිපට්ඨානෙන් වටකර රහත් වෙන්න බෑ කියලා කියනවා. තුන් සෝවාන් ආදී මාර්ග සඳහා එක සතිපට්ඨානෙකුත් ඇති කියනවා. නමුත් ඒක මේ ඒ විදිහට රැඩිකලි පෙන්වුවාට සාමාන්‍ය ක්‍රමය පෙන්වන්නේ කායන පසන, වේදනාන පසන, චිත්තාන පසන, ධම්මාන පසන ක්‍රමේ. මොකද අද අපි ජීවත් වෙන කාලෙදී බලනකොට මහසිසාරක ක්‍රමය කායන පසන, වේදනාන පසන, චිත්තාන පසන ක්‍රමේ. ගෝයන්ක ක්‍රමය වේදනාන පසන ක්‍රමේ. එතකොට අර තේජනීය ස්වාමීන් වහන්සේ ක්‍රමේ චිත්තානුපසන ක්‍රමේ. ඉතින් ඒ කට්ටිය ඔප්පු කරලා පෙන්නනවා මේ ඇති කියලා. වේදනානුපස්සන විතරක් ඇති. චිත්තානුපස්සන විතරක් ඇති. ඉතින් ඒක නෑ කියන්න කවටවත් පුළුවන්කමකුත් නෑ. මොකද අම්මයන් තැන්වල සර්වඥාන්සේ දේශනා කරලා තියෙන එක සත්‍යපට්ඨානෙකුත් ඇති මාර්ගඵලයක් ලබන්නේ. නමුත් Tamanට අංග සම්පූර්ණ වෙන්න ඕනේ නම් පස්සේ ඊටු අඩපාඩු සම්පූර්ණ කරන මේ ආර්යත් මාර්ගයට යන්න පුළුවන් කියන්නේ. ආනුෂාන භවනා කිරීමේදී සුලංගල්ල අතිසේව්ව ඇතිහැටි ස්වභාවයෙන් තිබුණ විට අතීතයෙන් යම්කිසි සිතුවිල්ලක් එක්වීම පැනනැගෙන විට එයට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද? එක අරමුණේ මුලැමැදාග බලා සිටිනවාද? දෙක මේ ඇතිවීමට හේතු හේතුඵල අනුව බැලිය යුතුද? තුන අනාත්ම ස්වභාවය දැක්වීමට සිත එල්ල කළ යුතුය. ඔය මෙතෙන්දී ඇත්තටම එක මේ විග්‍රහයේම කාරණා තුනකට උත්තර දෙන්න පුළුවන්. ආනාපාන සති භාවනා කරනකොට මෙතන ප්‍රශ්නයක් අහනවා හිතවිල්ලක් આવත් කොහොමද කරන්න කියලා. මේ හා සමානමයි වේදනාවක් આવත් මොකද කරන්නේ? සද්දයක් આવත් මොකද කරන්න කියලා. ඒකදී කියන්නේ ආනාපානය කියන එක හඳුනා ගන්න අවස්ථාවක් තියෙනවා අපි ඉස්සල්ලාම ආනාපානය කරකට ඉතින් ආනාපාන සති කරන්න ගියාට පස්සේ අපි කරන්නේ හිතවිලි නතර කරලා වේදනා නතර කරලා සද්ද නතර කරලා ආනාපානෙටම හිත දාලා ඒක සුවද කරගන්න හදනවා. මේ වෙලාවේදී අපි කරන්නේ ඉඩපාඩු ගැනීම සඳහා හිතවිල්ලක් එනවනම් නොයනා තාලෙට කටයුතු කරනවා. ශබ්ද නොයනා තැනකට යනවා. වේදනා නොවන විදිහට කය පවත්තලා යන්න ස්පාසු තුළ යන්තම් ආනාපානයේ මතින් සතිය පිහිටුවාගෙන පිහිටුවාගෙන පිහිටුවාගෙන යනකොට ඒ සතිය නැගිටලා ඇවිදින්න පුළුවන් තත්ත්වයට එනකොට ධන ගාන මට්ටමේ නෙවෙයි. ඒකට තේරෙනවා අර ඉස්සර තරම්ම ශබ්ද නැති ඉස්සර තරම්ම වේදනාවක් නැති ඉස්සර තරම්ම හිතවිලි නැති පරිසරයක් ඕනේ මේක දැනගත්තට පස්සේ ටික ටික සද්ද තියෙද්දි ටික ටික වේදනාවක් තියෙද්දි ටික ටික හිතවිලි තියෙද්දි කරන්න පුළුවන් කියලා. වෙන විදිහට කියනවා මේ සතිය දැන් ටිකක් දුවපැන ඇවිදින වයසට එනවා. අන්න ඒ වෙලාවේදී අර අර දේවල් 100 100ක්ම නැති තත්ත්ව ඉල්ලන්න යන්න තරකයි හම්බ වෙන්නේ නැහැ. ඊට වැඩිය හොඳයි මේවා ටිකක් තියෙද්දිම සතිය දිනු කරගන්න එක හොඳයි කියලා. එතකොට සතියේ ඒ විදිහට නිකන් විප්ලවකාරී විදිහට සතිය දිහා බැලුවොත් ඒ වෙලාවේදී හිතවිලි තියෙනවා ඒවා කරදරයක් විදිහටවත් ගණන් ගන්න නැහැ. හිතවිලි ගණන් නොගෙන පුළුවන් තරම් පවතින හිතවිලි තියෙද්දි ආනාපානය දිහා බල බල සතිය පිටන්න උත්සාහ කරනවා නම් එnde end end end සතිය වැඩෙන්න වැඩෙන්න ඒ යෝගාවචරයාගේ ප්‍රතිශක්ති වැඩෙන්න වැඩෙන්න පිටුදී ටිකක් වැඩිපුර වේදනාව තියෙද්දි වැඩිපුර ශබ්ද තියෙද්දි වැඩිපුර හිතවිලි තියෙද්දි මේ සතිය පවත්වා ගැනීම සූරකමකට යන්න පුළුවන්. ඒ තියෙද්දි බෑ සමහර වෙලාවක හිතවිලි ඇවිල්ලා මේ අකාමකා දාගෙන යන වෙලාවක් වෙනවා අනාත්පන කඩලා සතියක් කඩලා අකාමකා දාගෙන යන වෙලාවක ආවොත් ඒ කියන්නේ ආනාපානෙ පිළිබඳ බලාපොරොත්තු තියන බැරි විදියට ආවොත් කියනවා හිතවිලි අරමුණු කරන්න කියලා. හිතවිල්ල ප්‍රධාන අරමුණු කරගන්නයි කියන්නේ. හිතනවා හිතනවා හිතනවා හිතනවා කියලා මෙනෙහි කරනවා. ඒකෝට තමයි දන්න දැන් හිතවිල්ලේ මැද ඉන්නේ. මුල අහුවෙලා නැහැ. මුල කඩාගෙන යන වේගී. ඊට පස්සේ බලාන ඉන්නකොට වෙන්න පුළුවන් දේ තමයි අසාර්ථකත්වයේ සඳහා මේ හිතවිලි පිළිබඳ තරහක් ආවොත් මේක නොවිය යුක්තක් මේක කරදරයක් මේක බාධාවක් කිව්වොත් හිතවිලි වැඩෙන්න ආහාරයක් වෙනවා. එහෙමනේ මේ හිතවිලි කියන්නේ හේතුඵල ධර්මයක් ආපු දෙයක්. මේ හිතවිලි මම එන්න කිව්වට ආව නෙමෙයි දැන් ඇවිල්ලා මගේ හිත යටපත් කරගෙන ඉන්න නිසා මම මේක අරමුණු කරනවා. මම මේකේ මුලමඳාක බලනවා කියලා ඉචිවිලි දිහාට ප්‍රතික්‍රියා නොකර බලන්න පුළුවන් தත්ත්ව ගන්න නම් අර කලින් තිබුණු සතියත් ඕනේ. ඒ වගේ සම්මිය දෘෂ්ටියකුත් ඕනේ. ඉචිවිලි ටික ගැටීම ඉචිවිලියට වාසිදායක බව තේරුම් ගන්නවා. ගැටීමක් ඇති නොකර ඉචිවිලි දිහා බලන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචර කවදා හරි මේ හිතවිලි ආවේ යණ්ඩයි ඒක ගිය යන පැත්ත දැක් ගන්න පුළුවන් වුණොත් තේරෙන පටන් අර ගන්නවා මෙනෙහි නොකරට හිතවිලි කියන එකට එහෙම ආත්මයක් නැහැ. මේක අනාත්ම ස්වරූපයක් තියෙන්නේ. ඒ වගේම මේකත් එක්ක ගැටුමක් ගියොත් තමයි ඒකට පණ එන්නේ. එහෙම නැත්නම් යන්න ඇරියොත් ඒක ගැටෙන්නේ නැහැ. ඒක හොඳටම විස්තර කරනවා මේ හිතවිලි වල තියෙන ස්වභාවයේ background thought, foreground thought, inner thoughts වගේ කියලා හිතවිලි જાතියක් තියෙනවා අපේ හිතේ ජීවත් වෙන බවට සලකුණු කරන. ඒවයි කිසි පණිවිඩයක් නැහැ. නිසා මුහුදේ තියෙන රැළ ගහන්නා වගේ ඔහේ ගහ ගහ තියෙනවා. ඒ හිතවිලි නිකන් හිත පාළු වෙච්ච ඕනම වෙලාවක හිත වැඩ ගන්නවා. හිත මොකේකට යොමු වෙලා ඉන්න වෙලාවට ඒගොල්ලන්ට තරක් නැහැ. ඒගොල්ලෝ කොම් වෙනවා. මොකද ඒක ප්‍රධාන අමුත්ත නෙවෙයි ඒගොල්ලෝ නිකන් සාමාන්‍ය අමුත්ත වගේ. ඒ නිසා අපි භාවනාවක ඉඳලා හොඳට මෙනෙහි කර කර ඉන්න ගමන් මේ හිතිරුලින් දෝෂ එන්නේ නැහැ. එන්න බෑ මොකද අපේ හිත යෙදිලා තියෙන්නේ. මොකද යම් වෙලාවක මෙනෙහි කිරීම අඩු වුණොත් මේ හිතිරුලි පවා එනවා. ඇවිල්ලා අරමුණ මෙහි තියෙනවා, හිතිරුලි මෙහි තියෙනවා. අපි දැන් කලබල වුණොත් එහෙම මගේ හිත කැඩුනා නේද? සතිය නැති වුණා නේද? හිතිවිලි නේද ආවේ කියලා හිතිවිලි දිහා බැලුවොත් අර හිතිවිලි කමයකට ගොනු වෙලා අර්ථයක් සහිත බණිඩකාරයෙක් බවට පත් වෙනවා. බලන්නේ නැතුව හිටියොත් ඒවා ඉබේම කැඩි කැඩි යන්න පටන් ගන්නවා. ඒ නිසා මේ අහක යන හිතවිලි ගොනු කරලා පණිඩකාරයෙක් බවට පත්තරන්නේ අවධානය දුන්නොත් විතරයි. ඒ හිතවිලි වලට කියනවා inner thoughts කියලා. ඒවා නිකන් මේ කදීචර ගැම්මක් ඇති ඒවා නෙවෙයි. ඒ නැත්තම් background thoughts. ওই නිතරම බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක ඔය තියෙනවා. ගණන් ගන්න නැතුව ගියොත් කරදර නැහැ. මේක ඉස්සල්ලාම අල්ලගන්නවයි කියලා කියන්නේ සක්මනේදී. සක්මනේදී බඳ හරිය භාවනා කරන්න යනකොට හොඳට තේරෙනවා මම දකුණ මෙනෙහි කරලා ඕ පේනවා. නමුත් දැනෙනවා මොනවද භාගයට යන හිතවිලි පංචියකුත් දුවන. ඒක මොකද්ද කියලා බැලුවොත් සක්මන පැත්තකට එනවා හිතවිලි වලට පටලැවෙනවා. දැන් මේක ඉදක් තිබුණා ගණන් ගන්න ඕනේ නැහැ. මම සක්මනම කරගෙන යනවා කිව්වොත් අර හිතවිලි වලට අර්ථ ගන්න බෑ චේන් තෝට්ස් වෙන්නේ නැහැ ට්‍රේන් තෝට්ස් වෙන්නේ වැහැලෙන ගන්න. එතකොට තේරෙන්න පටන් ගන්නවා මේ අහක යන එකක් තමයි මම අවධානය අඩුකම නිසා සූර භාවයේ අඩුකම නිසා එන්න පටන් ගත්තේ කියලා. එව්ව නෙමෙයි ගොඩක් වෙලාට ප්‍රශ්න වෙන්නේ මේ සමහර ඒවා තියෙනවා රාග නිශ්චිත හිතවිලි, ද්වේෂ නිශ්චිත හිතවිලි සහ මෝහ නිශ්චිත හිතවිලි. එව්ව ඉන්නේ කඩාගෙන හරියට එල්ල කරලා විදිනවා වගේ. ඒව ආපුවාම අර වගේ ඉන්නේ නැහැ දොර කඩාගෙන එනවා කෙලින්ම ඇතුළට. ඒ මාවට පස්සේ දැනගන්න ඕනේ මේ වගේ වෙලාවක අරමුණු හසුරවන්න කියලා හරියන්නේ නැහැ. අරමුණු බහ තබන්න ඕනේ. තබන මෙයාම ලොකු කරගෙන මේකත් එක්කම කෙලින්ම වැඩ කරනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ වගේ හිතවිල්ලක් සක්මනේදී ආවොත් සක්මනේ හිතගෙන සක්මන් කිරීම නතර කරලා හිතනවා හිතනවා හිතනවා හිතනවා කියලා මෙනෙහි කරන්න කියනවා. ඇවිදින්න පටන් ගත්තොත් අර හිතවිලි වලට ලොකු ඉඩක් හම්බ වෙනවා හිත නාස්ති කරන්න. ඒ නිසා ඇවිදින නතර කරලා වම දකුණු බැවින් නතර කරලා මේ වෙච්ච බාධාවට හිතනවා හිතනවා කියලා මෙනේ කරන්න කියනවා. ත්‍ක්මනේදිත් එහෙම. ඒ පරියන්කේදී. ඇත්තට මේක දැනගත්තොත් ඒකේ දැති මේ පියාගාව ඇති අර ඩිස්කෂන් එකක් අපි දවසල අච්චු කරලා දුන්නේ. ඒකේ තියෙනවා uh, noting knowing and thinking කියලා එකකුයි ඒකේ ලස්සනට ওই ප්‍රශ්නේ අහලා මම හිටියයි ඩිස්කෂන් එකේදී ස්වාමීන් වහන්සේ විස්තරයක් දෙනවා. අපි ඒක පස්සේ ඉස්ලාම් සැරේ කිස්බරෝ ආපෙලාගේ හදලා දුන්නා. ඒක දැන්ටත් ඉන්ටර්නෙට් එකේ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. අරගෙන කියවන්නේ ඒකේදී ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ තේරෙන්නේ නැතුව පස්සේ ප්‍රශ්නේ අහලා හරි ලස්සනට විස්තර කරලා දෙනවා. ඒක බෑග්ග්‍රවුන්ඩ් සෝස් බව දන්නවනම් ඒකේ කැරක්ටර්ස් වගේක් තියෙනවා. මෙසේජ් එකක් නැහැ. බැලුවොත් තමයි යුව හැඩගැනෙන්නේ. අන්න යුවතියෙදී ගණන් ගන්න නැතුව තමයිගේ මූල කර්මස්ථානේ කරගන්න. යම් කිසි ක්‍රියාවක් හොඳ හොඳ හෝ නරක යන ඇදීමක් කිරීමේදී කුසල හා අකුසල පාප හා පුණ්‍ය වෙන වෙන වශයෙන් පෙන්වු කරන්නේ කෙසේද මේ කරුණාවෙන් පහදා දෙන්න මේක ඇත්තටම සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙනවා ජාතියෙන් ජාතියට වෙනස් වෙනවා. ඒ නිසා සාරබහුම නයිසර්ගික හොඳ නරක කියලා ලෝකේ නැහැ. ඒ ඒ පරිසර වල හැටියට නැහැ. කියන්නේ සාමාන්‍ය කියවන කියන්නේ කෙනෙකුට රස කෙනෙකුට වස වෙනවා. ඒක නිසා ඔක්කොටම රස කියලා දෙයක් ලෝකේ නැහැ. ඔක්කොටම වස කියලා දෙයක්වත් නැහැ. ඒකට හොඳම සාකාස්ටික් නිදර්ශනය තමයි මම කියුවේ. මොකද්ද මට මතක නැහැ පොතේ මොකද්ද කියලා තිබුණේ කියලා. ඒකදී කියනවා ටිබෙට් රටට ගිහිල්ලා හොඳ නරක දෙක මොකද්ද කියලා අහුවොත් ඒගොල්ලන්ගේ හොඳ නරක දෙක තීන්දුව වෙන්නේ අධික සීතල පරිසරයකට ගැලපෙන හොඳ නරක දෙකක්. අරාබිකරයට ගිහිල්ලා හොඳ නරක ඇහුවොත් ඒගොල්ලන්ගේ හොඳ නරක පදනම් වෙලා තියෙන්නේ දැඩි උෂ්ණක පදනම් වෙච්ච මානසිකත්වයක. ඒ නිසා ටිබෙට් රටේ නරක වැඩක් කරුවොත් ඒගොල්ලෝ අපායට යවනවා. ඒ අපාය අන්තිම සීතල අපායක් ඒගොල්ලෝ හොඳ වැඩක් කරුවොත් හොඳ උණුසුම් තැනකටලු යවන්නේ දිවි ලෝකේ කියලා. අරාබියට කියලා නරක වැඩක් කරුවොත් යවන්නේ අන්තිම රස්නිය තැනකටලු අපාය කියලා. මුන්ද වැඩක් කරුවත් යවන්නේ සීතල තැනකට. එනිසා ඩිබෙට් රටේ කියලා අපරාධයක් කළා බැලුවොත් හම්බෙන දනුව අරාබිකරේ බොහොම ලොකු ලාභයක්. ඒ මොකද කල්චර්ස් දෙක හැදිලා තියෙන හැටි. එනිසා මේ දෙකටම අපායවල් තියෙනවා. දෙකේම හොඳ නරක තියෙනවා. නමුත් අර ගොල්ලන්ගේ හොඳ හරි ලස්සන ගතියක් රසණීය ගතියක් තමයි ඉල්ලන්නේ ඒ නිසා මේ ෆන්ඩමෙන්ටලිසම් නෙවෙයි මම මේ මතුකල් පෙන්නන්නේ කුරාණේ අරගෙන කියවලා බැලුවොත් දිව්‍ය ලෝකෙ පෙන්නන්නේ සදා හරිත වන රේඛා මැද්දේ ගලා බසින දිය වැලිය ඇත්තා වූ උද්‍යානයකට උඹට උඹ ස්වර්ගගත වෙනවා කියන බලනකොට ලංකාවේ වගේ එකක් ඒ කියන්නේ හැම වෙලාවෙම evergreen ඉතින් අපි ඉන්නේ බන්නකොට පරාදෙට. කියනවා ලංකාවේ ඉන්න කට්ටිය මල අපායක නෙමෙයි. දැන් මෙහි ඇවිල්ලා ඉන්නේ මොකෝයි? අල්ලන්නේ ඒකලා ඒක ඒක ඉපදුනාට පස්සේ ඒක ඇති ස්වර්ගයක් නැහැ. ටිබෙතට ගියාම පෙන්වන්නේ සීතෙම සීතල වූ නරකයකට තමයි යන්නේ වැඩි කෙරුවොත් මොකද ඒවලුන්ට සීතල පෙන්වන්න බෑ. ඉතින් ඒ නිසා මෙවුවා අපි තේරුම් අරගන්න ඕනේ අවිද්ද පය දහස්වටි කියලා කියන්නේ ඒකයි. අපි ඒක එක එක කල්චර්ස් වලට, එක එක රටවල් වලට, එක එක ජාතීන් වලට ගියාම තේරෙනවා අපි මේ දේවල් ගැටලා හොඳ හරි හොඳ හොයන්න යන්න එපා. අපිට තියෙන්නේ ගිය තැනට හේතු වෙලා ඒක දැනගෙන ඒක අවුල් කරන්නේ නැතුව එතන පව් කරගන්න නැතුව එතන මේ best first do no harm කියලා ඉන්නවා මිස ලෝකෙටම හරින සත්‍යයක් ලෝකෙට හරින හොඳක් නරකක් ලෝකෙටම හරින ඉව්ව හොයන්න පටන් අරගත්තොත් ඒක මේ බුදුහාමුදුරුවත් නොකරපු දෙයක් උන්වහන්සේ කියන එක තේරුම් ගන්න උත්සාහ කරන එක විතරයි. ඒ නිසා මේ හොඳ නරක කියන එක හොඳට මතක දැන පුංචි කාලේ හොඳ නරක ලොඩු වුණාට පස්සේ හොඳ නරක නෙවෙයි. පොඩි කාලේ ඒ වාගේ හොඳ නරක වයසට ගියාම හොඳ නරක නෙවෙයි. ඒක වෙනස් වීමේ හැකියාවක් අපිට තියෙනවා. ඒ ඒ තැනට හැද ගැහිමේ හැකියාව තියෙනවා. අන්න ඒක බැලුවොත් අපිට තේරෙනවා අපිට තියෙන හොඳ නරක දැනගන්නේ මොකටද කාගවත් හිතක් නොරිඳ ගන්නයි. අපේ අනාගතේ නාස්ති නොකර ගන්නයි. ඒ දෙක දැනගන්නවනම් ඒ තමයි හොඳ නරක දැනගැනීම හැකි. එහෙම නැතුව හොඳ නරක කරන්නේ නැහැ කියලා තව කෙනෙකුට දඬුවම් කරන්න හෝ මේ අධිකාරී ශක්තිය අතර ගන්න ගියොත් අපි ආලෝචන කර්ම රැස් කරනවා. ඒ නිසා කෙනෙක් කෙනෙකුට හොඳ නරක විධායක ශක්තියක් වශයෙන් හෝ එහෙම නැත්නම් මොකද්ද කියන්නේ වෙන කෙනෙක්ට දඬුවම් කිරීමේ අයිතිවාසිකම බුද්ධ ශාසනය පෙන්ලා නැහැ. මේ කර්මේ ශකර්ම සැලේ තියෙනවා. නැත්නම් ඒක ක්‍රියාත්මක කරන්නේ බුදුහමඳ පෙන්ලා නැහැ. ඒක චිත්ත නියාමයක් ඒ නිසා මේ එළියට ගනින් ඕකා මෙහෙම කරපම් මෙහෙම කරපම් කියන දඩුවම් පද්ධති මොනවත් නැහැ කියලා තමයි උඹ කෙරුවොත් උඹට ඒ දේ වෙයි. ඒක වෙන්නේ කර්මේශා කර්මඵලය නෝ එහෙම නැතුව අධිකාරී ශක්තිය දීමෙන් කියනවා ආගම විසින් මිනිස්යාට කරලා තියෙන විශාල මහානිය කරලා තියෙනවා මෙන්න මේ අධිකාරී ශක්තිය වැරදියට පාවිච්චි කරනවා. ආගම් නායකයෝ ඒගොල්ලෝ කරන්න පුළුවන් තරම් නරක ජීවිත ගත කරමින් අර අසරණ මිනිස්සුන්ට දේව නියමයේ ක්‍රියාත්මක කරන්න අයිතිය කරන් තියෙනවා. ඉතින් ඒක නිසා මේ හොඳ නරක දෙක මේක ප්‍රයෝජනේ සලකලා. එහෙම නැත්නම් අපි කියනවා නම් වාසිය පිණිස වැඩ කරනවා නම් කරන්න තියෙන්නේ ඒක දැනගෙන ඊ පද්ධතියක තියෙන ඒ පොදු ජන සම්මතයේ තියෙන තේරුම් අරගෙන හොඳ නරක දෙක අරගෙන ඒ අණුව හැඩ ගැහිලා අලුතෙන් ඒකට ඝර්ෂණ කම්පන ඇති කරන්නේ නැතුව Taman පරිස්සම් වෙලා කටයුතු කරන්න තමයි හොඳ නරක දෙක අවශ්‍ය වෙන්නේ. ඊට වෙනස් පරිසරයක් එනවා ඇති දෙමව්පිය දරුවෝ දිහා බලනකොට ගුරුවරු ශිෂ්‍යෝ දිහා බලනකොට, දොස්තරවරු මේ ලෙඩු දිහා බලනකොට ආචාර පද්ධති ධර්ම තියෙනවා. නමුත් පරමාර්ථ වශයෙන් බලනකොට ඒවට වෙනස ඒක නිසාම කියනවා එක්කෙනෙක් මට මතකයි කියලා තියෙනවා බුද්ධ ආගම විශ්වගත ආගමක් උනේ බුදුජානනාංශ ඕනම පරිසරයට හැඩ ගැහිීමේ ඉඩකට තියලා තියෙනවා මේ කියන එක එතෙන්ද ගිහිල්ලා කරන්න කියන්නේ එතෙන්ද ගියාට පස්සේ එතන තියෙන දේවල් මුතු සංවේදී භාවයෙන් තේරුම් අරගෙන ඒක ස්ටෙප් ඒක තහවුරු කරන්න පුළුවන් නිසා වෙන මේ ඒක නිදර්ශනයක් වශයෙන් පෙන්නනවා මම නැවතත් මතක් කරනවා මේ ෆන්ඩමේෂන් නෙවෙයි කුරාණේ තියෙන ආ ධර්ම කිසිම දෙයක් කාන්තාරෙන් පිටට දාලා නැහැ කියලා. ඒක විශ්වාස කරගෙන තියෙන කාන්තාර පරිසරේ. ඉංගහට බෑ. එතින් ගියා පරණ ටෙස්ටමෙන්ටුවේ තියෙන ටික අපේ කතෝලිකයේ යුදෙව් භූමියට සහ යුදෙව් ජාතින්ට මිස වෙන කිසි කෙනෙකුට ගන්න බෑ. ඉතින් එහාට ගියේ එක හයිබ්‍රිඩ් එකක් ඔරිජිනල් එක නෙමෙයි. බුද්ධ ආගම එහෙම එකක් නෑ. සාරබහුමයි ඕන තැනකට යොදවන්න පුළුවන්. මොකද හොඳ නරක පිළිබඳ හැඟීමක් තියෙන නමුත් ඒක අනිත්‍ය බව දන්න. හොඳ නරක අනිත්‍ය වෙන්න පුළුවන්. හොඳ නරක හැදීමක් කිරීමේදී කුසල හාමුදුරුවෝ මාපහා කොහොමද? වෙන වෙනම ඉතින් හොඳ නරක දෙක පවුපින් දෙකට දා ගන්නවා පින් කුසල අකුසල වලට දා ගන්නවා නමුත් ඒක හරියටම ඉලක්ක ඇඳලා පෙන්වන්න ගියොත් අහු වෙනවා ඒක අනිත්‍ය දෙයක් බව තේරුම් ගන්න. මේක අල්ලගත්තොත් දුකක් වෙන බව තේරුම් ගන්න. මේක අනාත්ම ධර්මයක් කියලා තේරුම් ගන්න. නමුත් ඇඟ අමාරු කරගන්න නැතු වෙන්න පරිස්සම පිණිස හොඳට දැනගෙන ඒකට අනුයාත වෙනවා මිසක් ඒක ඉන්ටර්ප්‍රිට් කරන්න යන්නත් එපා. තව කෙනෙකුට ඉම්පෝස් කරන්න යන්නත් එපා. ඒක කරන්න ගියොත් වෙන්නේ මොකද්ද? අපිට මේ සතිය වඩා ගන්න තියෙන චිත්තක්ෂණය අපෙන් ගිලින එක තමයි. ගරු ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ උපෝසත අෂ්ටාංග සීලයේ සඳහන් නච්ච ගීත වාදිත එහෙනම් නච්ච ගීත වාදිත විසූක දසන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණස්ථාන සික්ඛාපද සමාදයාම යන ශික්ෂාපදේ පිළිබඳවයි. මුහුණේ ආලේපන ගැල්වීම එම සිල්පදේ කැඩෙන්නට හේතු වේද. කොණ්ඩේ ඩයි කිරීම, කොණ්ඩේ කැපීම ආදියත් ඒ ශික්ෂාපදේ කැඩෙන්නට හේතු වේද. එසේ කැඩෙනවා නම් මේ අවස්ථාවේදී ඒ ශික්ෂාපදයෙන් මිදී අනෙක් ශික්ෂාපද හතක් පමණක් කුල්සාද සමාදන් වීමක් ඇතිවෙන රැකගන්න පුළුවන් නේද? ඔය කතා කරලා මම හිතන්නේ ඒ කාලේ ශික්ෂකකගේ ඒකත් තියෙන්නේ පංචීපදෝලික යහපැත්තේ. ඒ කියන්නේ ඥානච්චකීත වාදිත එකක් පංචීපදෝලික යහපැත්තේ. ඒකදී තියෙන්නේ වචන දෙක අතර නච්ච කියන්නේ නටනවා. ගීත කියන්නේ ගායනවා. වාදිත කියන්නේ වයනවා. විසුක දර්ශන කියලා කියන්නේ කමඩි ෂෝස් නැත්නම් විසුළු උසුළු විසුළු දර්ශන කරනවා හෝ බලන ඉන්නවා. විසුක දර්ශන මාලා කියන කියන්නේ මල් මාලා. ගන්ධ කියලා කියන්නේ හරියට ගල්වන ගඳ විලේපන කියලා කියන්නේ ආලේප ඒ කියන්නේ රෝස් පවුඩර් නැත්නම් අර ඒකේ හැම වෙනස් කරන්න බුරුමේ නිතරම පාවිච්චි කරන මේ සරවුව නිසා තනක කියලා જાතියක් ගන්නවා. ඒ වගේ දේවල් විලේපන ධාරණ කියලා කියන්නේ නක්කොට නැට්ටු අර මේ දෙපැත්තට මේම අර ඉව බඳගන්නේ. පිත්තල වලින් හදලා මේ වලලුව ඒව ධාරණ මණ්ඩන කියලා කියන්නේ මොකවුද මේ බොඩි බිල්ඩර්ස්ලා වෙන්නන්නේ මස් පිඩු ගච් පෙන්නන්නේ තෙල් ගාලා ඇවිල්ලා මෙහෙම කරලා පෙන්න. ඒ වගේ මණ්ඩන මණ්ඩන ජාතික කියලා කියන හොඳට ශරීරයේ අංගපසංග වෙනවා. වෛශ්‍යාවෙන් තමන්ගේ අංග පෙන්නන එකත් ඒකටම දක්වලා තියෙනවා. කියන්නේ පුරුෂයේ පුරුෂ ශක්තිය පෙන්නනවා. ස්ත්‍රියව තමන්ගේ අංගපසංග පෙන්නන සඳහා නට මේ කියන්නේ හැඳුම් ක්‍රම හෝ මොනවා හරි කරනවා ඒවා මේ දහන්න මණ්ඩන මණ්ඩන විලේපන විලපන ධාරණ මණ්ඩන විභූෂණ කරනවා කියලා කියන්නේ මවාපෑම් කරනවා. විභූෂණය කරනවා කියලා කියන්නේ තියෙන දේ මවාපෑම් කරනවා එක එක ක්‍රමවලට මේ රූපලාවන්‍යයේදී කරන්න හදන්නේ සාමාන්‍ය ලස්සන තියෙන එක උස් කරලා පෙන්වන්න හදන ගතිය. ඉතින් මේ වගේ පෙන්වන්න හදන්නේ කාම කෝප ගතිය. කාමයේ කුප්පණ ගතියක් වෙනම නම් ඉතින් අර මූණට ආලෝප කරනකොට බුරුමේදී හැම වෙලාවෙම තනාකා ගන්නවා. තනාකා කියලා කියන්නේ හඳුන් සුදු හඳුන් වගේ જાතියක්. නමුත් මේ විරිමැල් ගැට වගේ වැලක්. ඒක ඒ වැලේම වැල තියලා අතුල්ලනකොට නිකන් මේ හඳුන් උරගාපුවම වගේ හිටිනවා. ඉතින් මේ හොඬු වල නිතරම ගන්නවා. මොකද මේ අවුව සැරට මේ මේ අවුවට වැඩිය හරි විසමයි අවුව. ඒ නිසා නිතරම මූණේ ගන්නවා. නමුත් ඒක ආලේ මේ අලංකාරය පිණිස නෙවෙයි කරන්නේ. ඉතින් ඒක සමාහට මෙහෙම කවුම් කරපොනවා නහය දිගේ ගන්නවා එක එක නිකන් බැලු බැලමන් නිකන් විකාර ඇඳලා වගේ. නමුත් මේ මේ මිනිස්සු හදාගෙන තියෙන ක්‍රම. මේක ශික්ෂාපදේ ගැනීමක් වෙන්නේ නැහැ. දැන් මෙහෙත් අපි තොල පුපුරනට වැස්ලින් වගේ දෙයක් ගාවට ඈ ඔව් වැස්ලින් ගන්නනේ. ඉතින් ඒක අපි දන්නවා කවදාකවත් මේ මේ කාමකෝපේ කරවන්න හෝ එකක් නෙවෙයි. ඒ වගේ දේවල් නෙමෙයි මේකෙදි ගැදෙන්නේ. තව කෙනෙක්ගේ කාමකෝප කරවන මේ දේවල් තමයි නැච්ච ගීතයකට වැටෙන්නේ. කොණ්ඩේ ඩයි කිරිල්ල නම් ඉතින් Taman තේරුම් අරගන්න ඕනේ මොකද්ද ඒ කරන එකේ තේරුම කියනවාද කියලා බලලා ඒකේ මට මගේ බලම හැටියට බලනකොට ඒකේ අර වයසට ගිය ගැතිය නොපෙනී සිටීම සඳහා කරන වැඩ පිළිවෙලක් තියෙනවා. ඉතින් ඒක අර එහෙදි මේ වගේ බරපතල ප්‍රශ්නයක් ඇවිල්ලා ශිෂ්ට වායාම හිටියේ මම කිව්වා ශිෂ්ට වායාම මොකද කියන්නේ කියලා ඒකසිකා ස්වාමීන් වහන්සේ මම බලන්නේ කරන කෙනාගේ මොකද්ද කරන කෙනා කරේ අනුකම්පාවක් විතරයි මට තියෙන්නේ. එයා කැමති නම් කරගත්තා වෙයි නැත්නම් නිකන් හිටියද කියලා. මම මේක පිළිබඳව විනිශ්චය කරන්න යන්නේ නැහැ කියලා. ඒ නිසා මේ ඒක ඇත්තටම දැන් මේ වගේ රටක ඒක ඉතර මහා ලොකු දෙයක් නෙමෙයි මොකද කවුරුත් වගේ කරනවා. ලංකාව වගේ රටක ඒව අඩුයි තාම. ඒක නිසා අපිට ඒවයිදී හරියට වැලියු ජජ්මන්ට් එක කාලයක කාලේ හරියට දේශෙන් දේශයට විරස් වෙනවා. ඒක මම අර මේකෙත් කිව්වා විකාල භෝජනයේකෙත් අපේ තියෙන සෙට්ස් දැන් ෆික්ස් වෙලා තියෙන පංචිල් පද අට සිල් පද නව සිල් පද කියලා එකක් තියෙනවා දස සිල් පද තියෙනවා සාමාන්‍ය දස සිල් තියෙනවා උපසම්පදා සීලය තියෙනවා ඉතින් අරක අපිට ඒ කෙනෙක් එක රැක්කට ඇති දෝෂයක් නැහැ නමුත් ඒක ස්ටෑන්ඩඩයිස් කරන්න බෑ ඔක්කොටම රෙකමන්ඩ් කරන්න බෑ කෙනෙකුට උත්සාහ කරලා බලන්න පුළුවන් in today's Dhamma talk, you said not to develop hatred to self-pleasure, not to develop self-mortification as well. Can you explain this a little more? ඇත්තටම කියනවා මේ ධම්මිකපවත්තන සූත්‍රයේ මුල the question is about the self-indulgence or sensuous pleasure and the self-mortification. So this is the very beginning, the first utterance of the Buddha, uh, uh, as the Dhammacakkapawattana Sutta. So all these things, good and bad, skillful, unskillful, everything, you can divide into this self-pleasure and the self-mortification in the self, if you take the little nuances of the meaning. So, my, my what I wanted to tell was, unless otherwise you know these two ends, you will never assimilate the middle part. If you know only one, definitely your knowledge is paralyzed. You, are, you can't assimilate the middle. So therefore, you must have appreciation or you must have a balanced understanding about the both. Then only your middle path will be lasting one, durable one, otherwise no. So people, those who are taking the side of the self-indulgence or sensuous indulgence, they hate self-mortification. Those who are taking intrinsically the self-hatred, uh, sorry, the mortification, they hate or they can understand the people, those who are indulging the sense pleasure. So therefore they are, right from the beginning, they are deprived of the uh, middle path. But the Buddha says, not only the Four Noble Truths, he mentioned seven Noble Truths දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, මාර්ග සත්‍ය, නිරෝධ සත්‍ය, and the truth of suffering, the cause of suffering, the emancipation and the pathway. And then he says, Adinava Asada Nisara. Advantages, disadvantages and renunciation. So all the thing you must understand out of in this light. So you must understand the advantages of the self, the sense pleasure that is the part, the early life of the uh, Prince Siddhartha. And then and, um, and he was in the sense pleasure as a prince. And then he studied after denunciation six years in the self-mortification. And there also he got kind of a balance. Then only he assimilated the middle part. So in our day-to-day -day life also, whatever you like or your desire lead, that is the self uh, self-indulgence. Whereas the hate, when dislike happens, that is something related to self-mortification. So you are in the day balancing between the liking and disliking. So both of them has to decompose and make a compost, then only the middle part will come. Not by avoiding, not by biased, So therefore, in the day-to-day -day life, you must know how to make use them in a constructive way. If you have a, a stereotype idea, that self-mortification is the only way you will never be exposed to the sens sensuous pleasure. If you are bogged down in the sensuous pleasure, you will never go to that side, that so much so you are paralyzed. So you will not be a Buddhist, you will never understand this Dhamma. But in the middle class, therefore some people says Buddhism is bringing the mes message not for, not for the, the highest the luxurious people because they don't like the self-pontification story. And it is not addressing the very poor generation because they don't have time for uh, Dhamma and they have no idea about the sense pleasure. So it is for the middle class. middle class people have some time and sometimes it troubles, but they are fairly balanced in the uh, liking and disliking. Of course, not fully balanced, but they are better off. So that Dhamma is working for the middle class. ගරු ස්වාමින් වහන්සේ අපේ පොඩි දරුවන්ට අප පන්සිල් රැකීමේ වටිනාකම නිතර මතක් කරනවා. නමුත් අද දවල් ඔබ වහන්සේ අවධාරණය කළ ආකාරයට හිස් වචන කතා කිරීමෙන් වන හානිය ගැන ඊතරම් අපි ඔබ ඔවුන්ව දැනුවත් කරන්නේ නැහැ. බොහෝ විට මෙම රටේ හැදෙන දරුවන් නිතරම කතාබහ කරන්නේ සිහින ලෝකවල සිදුවන සිදුවීම් ගැනයි. උදාහරණයක් වශයෙන් හැරි පොටර් වැනි චිත්‍රපට දර්ශන වැනි. මා වහන්සේගෙන් අසා දැනගැනීමට බලාපොරොත්තු වන්නේ කුඩා කාලයේ සිටම මෙම සිල්පදය යම් තරම්කටවත් රැකීමට ඔවුන් පුහුණු කරවන ආකාරයයි. ඇත්තටම පංචිල් පදවලට පිසුනා වාචා වැටෙන්නේ නැහැ. ඒක වැටෙන්නේ ආජීවට්ටමක සීතෝ ආදි වට්ටම සිල් තමයි වැටෙන්නේ. ඒක නිසා ඒක වැටෙන්නේ මුසාවාද කියන එකට. ඒතකොට මේකෙදි වෙන්නේ යම් කිසි දෙයක් අදාළ නැත්තේවත් නෑ පුංචි දෙයක් තියෙනවා ඒක <clears throat> සීන මට්ටමට හෝ එක්සජරේට් මට්ටමට කරලා ගන්න. ඒ නිසා කියනවා මේ ඒ වගේ අතිශෝක්තිකට දාලා කතා කිරීම අතිශෝක්තිය කියලා කියන්නේ බොරුවගේ මල්ලි වගේ තමයි. බොරුවම නෙවෙයි. නමුත් ඒ වගේ දෙයක් වෙනවා. මොකද මේ පොඩි ළමයින්ට ඒක හරිය අමාරුයි. මොකද බහතෝරන වයසේදී මීනින්ග්ෆුල් වචන කතා කරනවා කියන එකක් නෙවෙයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ යම් කිසි මට්ටමකට තර්ක මනසක් එනකන් බොහොම අමාරුයි මේ වගේ දේවල් ඇති කරගෙන යන්න. ඒක නිසා හරි අමාරුයි කියන්නේ ඒක මේ කොහොමද කරන්න කියලා. ඒකට එකක් මම දැන් සමහර වෙලාවට වැරදියට ගන්නවා. දීමෝපියෝ හරියට ප්‍රමාණය දැනගෙන පාවිච්චි කරනවා නම් දරුවෝ ඉබේම පුරුදු වෙලා එයි. නමුත් වෙලා තියෙන දීමෝපියෝ හුඟ දෙනෙක් කියන්නේ හුඟක් වෙලාවට ඒ දරුවෝ ඉන්නේ අපිත් එක්ක නෙමෙයි පන්තියට ගියාම මොනවා කියනවද දන්නේ නැහැ. ඒක නිසා අපිට පාලනය කරගන්න බෑයි කියලා. නමුත් අර දෙමාපියන්ගේ රෝල් මොඩල් එකේ කට්ටිය ගත කරන ජීවිතය හැටියට තමයි දරුවන්ගේ අනුයාත භාවය තියෙන්නේ. බුදුසසුන සඳහන් කර තියෙන්නේ දෙමාපියෝ දෙන්න මේ පුබ්බාචාරිය කියන්නේ. ඔක්කොටම ඉස්සර වෙන ආචාර්යවරු තමයි දෙමාපියෝ. ඒක නිසා මේ ඕක ඔයිට වැඩිය වෙනස්කමයකට අහුවාර කැන්බරා ගිය වෙලාවේදී මේ දැන් ගැඹුරු ධර්ම වල ආත්ම නැහැ කියලා පටන් අර ගන්නවා. එතකොට කෙනෙකුට මොටිවේෂන් එකක් එන්නේ නැහැ. නිසා පුංචි දරුවෙකුට අනාත්ම කතාව කිව්වොත් ඌ ඉගෙන ගන්න එකක් නැහැ. ඒකෙම ඌ කිසිම ශිල්පයක් දිනු කරන එකක් නැහැ. එහෙම නැත්නම් මේ නව නිෂ්පාදන පිළිබඳ හැඟීමක් ඇති කරගන්නේ නැහැ. ඉතින් නිකම් අනාත්ම කියන එක දැනෙන්නෙම නිකන් මේ උනන්දු කරවන්නේ නැති ගතියක් නේ. ඉතින් මොකද කියන්නේ කියලා. මම මම ඒ කිව්වා මම කිව්වා මේ මම හිතපු නැති ප්‍රශ්නයක් ඇත්තටම දෙමාපිය වශයෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් මොකද සර්වඥාන්සේ හැම වෙලාවෙම ආනුභවී වැඩ පිළිවෙලක් කියලා දීලා තියෙනවා දානි කියලා දෙන්න දානිපදේ දීලේ කියලා දෙන්න සීලෙපදේ සමාධි කියලා දෙන්න ඔක්කොම හරිනම් විතරක් විපස්සනා කියලා දෙන්න විපස්සනා පටන් ගන්න බෑ අනාත්ම කතාව වෙන්නේ විපස්සනා ලෙවල් එකේ ඒ නිසා පොඩියෙන් පොඩි කරගෙන කරගෙන යනකොට ඒ දරුවා මට්ටමට එනකොට තමයි මේ කරලා දෙන්න තියෙන්නේ ඒ අර බහ තෝරන්නත් ඉස්තරලා එයාට මේ මුසාවාද පිසුනා වාචා පරස වාචා කතාවල් කරන්න බෑ you have to be somebody before becoming nobody කියලා. ගරු ස්වාමින් වහන්සේ දිව්‍ය ලෝකවල සිටින දෙවිවරු මනුෂ්‍ය ලෝකයේ සුගතයේ වශයෙන් සඳහන් කළ අවස්ථාවක් දේශනාවකදී අසන්ට ලැබින. එනමුත් දිව්‍ය ලෝකවල සිටින සමහර සම්‍යක් දෘෂ්ටික දෙවිවරු මාර්ගස්ත සහ පලස්ත බැවින් එවැනි දිව්‍ය ලෝකවල උත්පත්ති ලැබීමෙන් වඩා නිවැරදි ශ්‍රී සද්ධර්මය ඇසීමට ඇති අවකාශ මනුෂ්‍ය ලෝකයට වඩා වැඩිදයි පහදා දුන මැනවි. එසේ මාර්ගඵලයක් ලැබීමට ඇති අවකාශ මෙවැනි ස්ථානවල උත්පත්ති ලැබීම මනුෂ්‍ය ලෝකයේදීට වඩා වැඩිදයි ද පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි. ඇත්තට මට එක්ස්පීරියන්ෂල් නම් මොකක්වත් කියන්න බෑ. මට මට කියන්න තියෙන්නේ පොත්වලින් කියවලා තියෙන දේවල් තමයි. මේක නිමිත්ත සූත්‍රයේ සඳහන් කරලා තියෙන බොහොම දක්ෂ විදියට දිවි ලෝකේ මැරෙනවා නම් යායතු හොඳම සුගතිය මනුෂ්‍ය ලෝකේ කියලා. මනුස්ස ලෝකයට ගිහිල්ලා ලැබෙන සිත උස්සස්ම සම්පත්තිය තමයි ශ්‍රද්ධාව. ඒක තහවුරු කරගන්නවා කියන්නේ සෝවන් වෙනවා කියන්නේ. ඒ නිසා ඒකට ගිහිල්ලා කරගෙන එන්නේ කියලා. තව සූත්‍රයක් තියෙනවා ධම්ම රත සූත්‍රය. ඒ ධම්ම රත සූත්‍රයේදී ඒක බොහොම ලස්සනට ඔය පන්දි ස්වාමීන් ඉන්දිසෙල් ලයිෆ් පොතේ විස්තර කරනවා. ඒක ස්වාමීන් වහන්සේ තමයි කිතාමත්ම බොහෝමත්ම කැප වෙලා ඇත්තට පැවිදි චරිත වෙන්නේ නැති හරියටම දුතාංග ධාතුව භාවනා කරනවා. නමුත් ඒ ශාංශයට බඩේ දවිලක් වෙනවා. මොන විදියෙන්වත් ඉවසන්න බෑ. ඉතින් ඒ ශාංශේ අදිෂ්ඨාන කරගන්න මොන විදියෙන්වත් මම ශික්ෂාපදේ කරන්නේත් නෑ, කන්නේත් නෑ රැයට. ඒකල වල ඒ ශාංශේ දැඩි වෙහෙසෙන් ඉඳගෙන ඉන්න බෑ මේක දනවා. ඒ නිසා උඩ ආලම්බන රජුව බැඳගෙන ඉඳලා රෙදි වෙලක් වගේ කල්ලාගෙන බැඳගෙන ඒක එල්ලිලා සක්ම කරනවා. සක්මන් කරගෙන ඉඳද්දී දැඩි වීරියේ දැඩි සතියේ ඉඳද්දී සක්මේදී මැරලා වැටෙනවා. වේදනාව නිසා මැරලා වැටෙනවා. මැරලා වැටිච්ච ගමන් මේ ශාන්සේ ජීවත්වයටපත් වෙලා දිවි ලෝකෙ උපදිනවා. ඒ ස්වාමීන් වහන්සේට පේන්නේ පොඩ්ඩක් නිකන් අර භානදී ગેප් එකක් ආවා වගේ විතරයි. ඒ ශාන්සේ දන්න දිවි ලෝකයේ කතාව. ඉතින් ඒ ශාන්තිගේ ස්වરૂපේලු ඉස්සරහා බලන්නේ ඇත්ත එකතුර බලන්නේ. ඉතින් ඒ සංසද තියෙනවලු මේ සංගීත රාවය ඇහෙනවා, පිරිමි ශබ්ද ඇහෙනවා, ගෑනු ශබ්ද ඇහෙනවා. ආමුදු ඉස්සගන්න ආරණ්‍යයට කවුරුරි සෙනඟක් එන්න ඇසි දාන දෙන්නවක්වත් කියලා මේ සංසද හිමේ ඔලුබින් බලාගත්තා. ගන්නකොට දිවි ලෝකේ දිව්‍යක්ෂරාව දැනගත්තු මේ ආමුදු තාම සිවුර ඉන්නේ කියලා. දිවි ලෝකේ දන්නේ නැහැ කියලා. ඊට විශාල කන්නඩියක් ගෙනල්ලා ඇල්ලුවලු වුණට ඇල්ලුවට පස්සේ කිව්වලු ඔබ වහන්සේ එනකන් මේ විශාල දිව්‍ය විමානයක් සූදානම් වෙනවා. අපි 500ක් බුදුහන්සේගේ පාද පාංචාරිකාව නිසා හැසිරෙන්නලා ඇති මෙන්න සෝපරූපේ දැනගන්නේ. දැල බලනකොට කුල් දිව්‍යාභරණනේ සැකසিলা තමන්ගේ ස්වරූපේ දැක්කට පස්සේ ඒ අපසරාගුණ මේ තින්නේ ත්‍රිවේ විමානේ මේකේ අත තියන්නේ ඒක. ඇඟිල්ල ගන්න එකවලු කකුලේ. එතකොට මේක ඔබතුමාගේ බාටපත් වෙනවා. ඒක තමයි අපේ ක්‍රමය කියන්නේ. එතකොට මම දෙයන්නාද කියලා අගතුළු දැන් නම් වැටුනේ බරපතල කමාරුවක කියලා. දැන් ගොඩ ඊමනක් නැහැ. මොකද වට කරගෙන තියෙන 500ක් ඒ සුරංගනාවියෝ හම්බෙන්න තියෙන මේ ලොකු ජීව විමානයක්. මම බලාපොරොත්තුනේ මේක නෙවෙයි කියලා මහ විශාල චිත්තපීඩයක් ඇතිලා තිනකොට කිව්වා හිතාගත්තොත් මේක ඇත්තනම් මේ වෙච්ච දේ ඇත්තනම් දිව්‍යයන්ට දිව්‍ය ලෝකෙන් චුත වෙන්න පුළුවන් ශක්තියක් තියෙනව නේද කියලා. අදිෂ්ඨාන කරාලු මම මම මේ සක්මන් කරගෙන යනකොට ෂුවර් එකටම මිනිස්සුලගේ බුදුහාමුදුරුවෝ හිටියා. අනේ මගේ මාව ඒ බුදුහාමුදුරුවෝ ඉදිරියට පහළ වේවා කියලා අදිෂ්ඨාන කරා. අදිෂ්ඨාන කරනකොට මට දිව්‍ය අපසාව දැනගත්ත මෙයාගේ අදිෂ්ඨානේ ඒගොල්ලොත් අදිෂ්ඨාන කරාලු වහා බුදුරජාණන් ඉදිරියට පහළ වෙලා තියෙනවා. ආනන්ද පස්සේ කියන අනේ ස්වාමීන් වහන්සේ මම බේරගන්න මේකට ගිහිල්ලා දැම්ම මේකට අත තිබ්බොත් මම කොච්චර කාලයකට අහුවෙයිද දන්නේ මම පරිස්සම් කරන්නයි කියලා. ඊට පස්සේ දරුවචනන්සේ ගාතාවක් මාර්ගෙන් කියලා දීලා තිනවා ඔය වඩලද හිරියොතක් දෙක තියෙනවා වඩලද වීර්ය තියෙනවා වඩලද සතිය තියෙනවා මේ හිරියොතක් දෙක නෑ මේක ධර්ම රතේක ඔබ ඉන්නේ දිවි ලෝකිකයක් මනස ලෝකිකයක් මේ රතේ නිස්සද්දයි කොහෙ ගියත් ඉදලා තියෙන නිවනට බයලජ්‍ය දෙක තමයි ඔබ යන රතේ ආසන දෙක වීර්යය තමයි පිටිපස්සේ යන්ද සතිය තමයි බතේ තියෙන කෙවිත බය වෙන්න එපා දිවි ලෝකෙ නෙමෙයි මේ යන්නේ නිවනට කියලා කල්පනා කරන හිටපන් කියනකොට එයාට නැවතත් අර මනුෂ්‍ය ලෝකෙදී භාවනා කරනකොට ලැබිච්ච සතිය වීර්ය සමාධි ප්‍රඥා පිළිබඳ විශ්වාසය පහළ වෙලා ඒ බණ කරනකොටම රහත් වෙනවා ඉතින් ඉතින්දි පේනවා මේ හැමදෙරණ විශාල අභ්‍යග්යක් වෙලා තියෙන දිවි ලෝකෙ කියලා ඉතින් ඒක නිසා මේ ප්‍රශ්නේ අහන්නේ දිවි ලෝකෙ කියලා නිවන් දකින්න බැරිද කියලා. මම ඇති කරගෙන තියෙන තර්කය තමයි මෙහෙන් පුරුදු කරපු දෙයක් වැඩි දියුණු කරන්න පුළුවන්. එහෙදී පටන් ගන්න නම් බෑ. එචා සියලු දේ පටන් ගන්න මේකේ. මේක කියන්නේ මඟුල් සක්වල කියලා. මොකද දුක සැප දෙක සමබරයි මේකේ. ඒ නිසා ඕනම අලුත් දෙයක් පටන් ගන්න ඕනේ ශක්තිය මේකේ තියෙන්නේ. අරකේ සැප වැඩි දුක අඩුයි. ඒ නිසා දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න බෑ. මෙහිදී අවබෝධ කරලා ගියොත් ජස්ටිෆයි කරගන්න පුළුවන්. ඒ නිසා මේ ලැබපු අවස්ථාව විතර ආයෙ නම් පින් කරලා ඉවරලා ඕකට කියලා වැටුනොත් අලිය අවුලකටපත් වෙනවා. ඒ නිසා මේ ලැබිච්ච එකේ උපරිම ප්‍රයෝජන මේක කොහොම හරි පැලේ පැල කරව ගත්තොත් හරියි. පැටේ මේ කණුවද ගත්තොත් හරි ඊට පස්සේ වැවේ. මේක තමයි භූමිය. ඒ නිසා දිවි ලෝක පිළිබඳව ওই තියෙන අදහස් තියා බලනකොට මේ ඒක දඬුවමක් වගේ මට්ටම් වෙන්නේ. මේ වැරදි කරපු එකට දඬුවමක් වගේ තමයි ඔකට ගියාට පස්සේ මොන තාලෙවත් කොච්චර දෝ කාලයක් ඉන්න බැරිද කියනවා. මේ අවුරුදු 100ක් එක දවසයිද ඔන්නම ගණන් වගේක් පෙන්වනවා. ඉතින් ඕකට ගිහිල්ලා යන්න බලන ෆ්‍රිජ් එකට දාලා වැහුවා වගේ ඔහේ ඉඳයි වෙන්නේ කියලා. මේකේම නෙවෙයි එහෙම උලන් අදිනවා මේ රත් වෙනවා මේ චීතර වෙනවා අම්මා මැරෙනවා තාත්තා මැරෙනවා සුළු සුලන් එනවා ඔබ කොට යන කියන එක නිතර සංවේග පහල කරනවා හරි නෑ ඔක්කොම ශප දිනාට පස්සේ හරිම බය ස්ලයිඩ් එකක් තියෙනවා මම නැවතත් කියනවා අත්දැකීමෙන් නෙවෙයි මේ කියන්නේ අහපු දේවල් වලින් මම මේ කියන්නේ මම කියන්නේ බැලුවේ 1 on Friday 15 January ආ කියන්න මොකක්ද දෙලා තියෙන්නේ on Friday, uh, on Friday, 15 January, being the one before the very last day of the retreat, there are lots of people who are very keen to get at least one interview. Please be kind enough to start the interviews at time, allowing the profession opportunity. They have come from Sri Lanka and interested. නෑ ඒකදී අපි කතා කරා පියා මාත්‍යා මං හිතන්නේ ක්‍රමයක් යොදයි දැනට ඉන්ටර්වයුව කවදා එකක්වත් කරපු නැති අයට ප්‍රයොරිටි දීලා හිත ඉඳලම දැනට ඉන්ටර්වයුව කරපු කට්ටියට ඉන්ටර්වයුව නම්බර් 1 2 3 කියලා ලේබල් කරනවා කියනවා එහෙමනේ මෙයා එකක් කරලා තියෙනවා දෙකක් කරලා තියෙනවා තුනක් කරලා තියෙනවා ඊට පස්සේ එන ලයිස්ට් එක හැටියට ඔක්කොම කළ යුතුයි කියලා බලපෑමක් කරන්නේ නැහැ. කරගන්න කැමැති ඔයකෙන් ලයිව් ස්ට්‍රීම් වලට අද ඉඳලම ප්‍රයොරිටි දීලා එකක් දෙකක් කරපු අයට අපි පස්සේ සලකා බලන අවස්ථාව හැටියට කෙසේ නමුත් මේ කලින් පටන් ගන්න පුළුවන් නම් ඒ අවස්ථාවත් බලමු. Thank you.